ඉතින් අනුව අපි වාර ගානක් ධර්මදේශනා මාලාවේ ගත කරලයි අද මේ <clears throat> උද්දුත පාතේට අපිපත් උනේ. ඉතින් මේ වෙනකන් ගමන් කළ මාර්ගය නැත්නම් මේ සූත්‍රයේ දිගේ අපි විකාශය කරගෙන ගිය මාර්ගය කිටියෙන් සීපත් කරගත්තොත් සීකන්දව ගත්තොත් අද ඉස්ලාම් වගේ ධර්මදේශනාවට සම්බන්ධ වෙන කෙනෙකුට උදව්වක් වශයෙන් නැත්නම් සම්බන්ධ වෙච්ච අයට සම්පින්නනය කර දැක්වීමක් වශයෙන් මේ අච්චි අග්ගිවච්ඡගත බ්‍රාහ්මණයා ਸਰවචනාංශය හම්බ වෙලා එයාගේ හිතේ තිබුණේ දාර්ශනික ප්‍රශ්න. ඒකට කියන අපි ධාර ප්‍රශ්න කියලා. ඉදිරිපත් කරනවා ඒකෙන් එවකට ඉන්දියාවේ පැවතිච්ච ඒ බ්‍රාහ්මණවාදී බ්‍රාහ්මණ ආගම මොන මට්ටමකට එනකම් පැහැවලා තිබුණාද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කාලේ දාර්ශනිකයෝ එහෙම නැත්නම් අපි කියන උගත්තු ඥානය ඇති ඇත්තෝ විවේක ලැබිච්ච වෙලාවක ඒගත්තෝ ධර්ම සාකච්ඡාවට රැස් වෙනවා කුතුහල ශාලාවේ. ඒ සඳහා ප්‍රජා ශාලා සකස් කරගෙන තිබුණා. රැස් වෙලා කෙනෙක් මත ප්‍රකාශ කරනවා නැත්නම් සාකච්ඡාවට ලක් කරනවා. ඉතින් මේ සාකච්ඡාවට ලක් කරලා විසඳා ගන්න බැරි ප්‍රශ්න 10ක් අව්‍යාකට ප්‍රශ්න වශයෙන් අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ප්‍රශ්න 10ක් ඒකට ඉන්දියාවේ තිබිලා තියෙනවා. ඒකෙදි මේ යම් කිසි කෙනෙක් නිවන් දැක්කොත් ඒගොල්ලන්ගේ ආගමෙත් විල තියෙනවා විමුක්තිය කියන එක. යම් කිසි කෙනෙක් නිවන් දැක්කොත් එයා මරණයෙන් මත්තේ වෙයිද කියලා. නිවන් දැකපු පුද්ගලයාට මරණයෙන් මත්තේ මොකද වෙන්නේ? එහෙම නැත්නම් ඇත්තටම 100%ක්ම උච්ඡේදවාදයට ලක් කරලා නැති වෙනවද? ඒ වගේම වෙයිත් නොවෙයිත් අතරමැද තත්යකද? එහෙම නැත්නම් වෙයිත් නොවේයි නොවෙයිත් නොවේයි කියන නැස්චාර්ත පැත්තක තියෙන කියන ප්‍රශ්න හතරක්. ඒ වගේම මේ අපි ඉන්න මේ ලෝකේ අපි මේ රවුම්ය විශ්වය කියලා හඳුනගන්නේ ඊට පස්සේ මන්දාකිණිය වශයෙන් ක්ෂීරපතේ වශයෙන් හඳුනගන්න මේ ලෝක කෙලවරක් තියනවාද කියන එක. කෙලවරක් නැද්ද කියන එක. කළ කළ දේ ඵල ඵල දේ කියන එක ඇත්තක්ද? යමක් කළොත් ඒකට එහා සමාන විපාක වාරයක් එනවයි කියන එක ඇත්තක්ද? මේ ඕපපාතික සත්තු ඇතිවීමක් තියනවාද? ආදි වශයෙන් මේ ප්‍රශ්න 10ක් තිබුණා. ඒ ප්‍රශ්න 10 අදත් ප්‍රශ්න අදත් ගොඩක් වෙලාට සාකච්ඡාවට ලක් කරනවා. නමුත් ඒක සරුවචන් වහන්සේ දැකලා තියෙනවා මේ ප්‍රශ්න 10ෙම කෙනෙක් සතිය කඩා ගන්නවා. සතියෙන් ඉන්න කිසිම කෙනෙකුට මේ ප්‍රශ්නේ එන්නේත් නැහැ. සතියෙන් ඉන්නකොට මේ ප්‍රශ්න ඇහෙනවයි කියලා කියන්නෙම යා සතිය කඩාගෙන මනෝලෝකයකට ගත වෙලා එහෙම නැත්නම් හීන ලෝකයක මායාවක් ගත කරනවා. ඒ නිසා සරුවචන්හන්සේ මෙවුවා ප්‍රශ්න බාර ගැනීම පමණින්ම සරුවචන්හන්සේ මතක් කරනවා අහන්නත් සාකච්ඡා කරන්නත් උත්තර දෙන්නත් ඔක්කොම අසතිමත් භාවයටපත් වෙන නිසා මේ ප්‍රශ්න සරුවචනසේ බහා තබන ප්‍රශ්න. අව්‍යාකට ප්‍රශ්න ව්‍යාකරණ වශයෙන් විස්තර කර දෙන්නේ නැති ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න 10ම දිගටම ලස්සනටම පිළිවෙලටම අග්ගිවච්ඡගත අහනවා. ඉතින් සරුවචනසේ සඳහන් කරනවා ඒ තථාගතයන් වහන්සේ නමක් අපේ බුදුහාමුදුරුවෝ කියලා ගමකෝ තථාගත කියන වචනේ ඉතින් අර්ථකථනක් දෙන්න ඕන අපි ඉතින් ආරසා කාර්යව කියන බුලන් සරුවචන් වහන්සේ කියලා අපේ තේරවාද ශාසනය. උන්වහන්සේ මරණයන් මත්තේ වෙයිද කියන එක මේමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියලා අහනකොට අග්ගවච්චකත අහනකොට බුදුරජාණන් සඳහන් කරන්නේ මම එහෙම මතයක් දරන්නේ ඊට පස්සේ අහනවා එහෙමනම් තථාගතයන් වහන්සේ මරණයෙන් උච්ඡේද භාවයටපත් වෙයිද? එහෙම නැත්නම් සියල්ලම හමාර වෙනවද කියන්නේ මම එහෙම මතයක් දරන්නෙත් නැහැ කියලා අර මත 10ෙම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාට පස්සේ අග්ගිවච්ඡකොත් අහනවා අපිට ඔබ වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා උතුමන් වහන්සේ කියලා පිළිගන්න වෙනවනම් දැන් ඔබ වහන්සේ මේ ප්‍රශ්න බැහැර කිරීම හරහා අපිට සැකයක් මතුවේ. ඇයි මේ ප්‍රශ්න දන්නේ නැද්ද? උත්තර දෙන්නේ නැද්ද? මොකද්ද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ දැන් මේ බුදු වෙලා අපිට ඔය තම වෙන මොනවද කියන්නේ මම අදහසක් තියෙනවා. <clears throat> ශාසනයක් තියෙනවා. පණිවිඩයක් තියෙනවා. බුදුන්සේ සඳහන් කරනවා මට බුදු වෙලා කියන්න පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩේ චතුරාර්ය සත්‍යය. මට කියන්න ඕනේ දුක කියන්නේ මේකයි. මට කියන්න ඕනේ දුකට හේතුව මේකයි කියලා. මට කියන්න ඕනේ දුකෙන් ගැලවීම මේකයි කියලා මාර්ගය. එච්චරයි සතාගතයන් වහන්සේගේ පණිවිඩේ. ඉතින් ඒ වුණාට මේ සියලු වාදපතයන් සරුවචනාංශයට නංවනවා. ඒ සියල්ලටම උත්තර දෙන්න සරුවචනාංශය බැඳිලා නැහැ. ඒක ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය සරුවචනාංශයට තියෙනවා. ප්‍රතික්ෂේප කරන්න හේතු සහිතව ඒක මිනිස්සු නොමකට යොමු කරනවා. අද තියෙන සාකච්ඡා ඕන එකට හුම්කන් දීලා බලන්න කවුද මේ දුක පිළිබඳව සාකච්ඡා කරන්න කැමති ඒක සාකච්ඡා කිරීමත් දුකක් බාටපත් වෙලා. ඔක්කොමලා කැමති ඒකට එක්ක පිළිතුරු හොයන්න. එහෙම නැත්නම් මේක නෑ කියලා ওই විවිධාකාර විනෝදාංශවල හිතගත කරන්න ඉන්ද්‍රජාලවල নানা ආකාර විකාරවල එතන තමයි අද අග්ගිවච්ඡගොත්තනේ බෞද්ධයත් ගත කරන්නේ. ඉතින් ඒක නිසා මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය බෞද්ධයන් යම් ප්‍රමාණයකට ඇස්සරවන සුළු සූත්‍රයක්. ඒ මොකද එදත් ඒක තිබිලා තියෙනවා. අද අග්ගිවච්ඡගොත්ත වෙනුවට අපේ බෞද්ධයෝම වට වෙලා මේ নানা ප්‍රකාර විදිහේ මේ ਸਰවචන්නාංශයේ අල්ලගෙන নাනාවිද ක්‍රම නානාවිද දේවල් කියන්න පටන් ගන්න තියෙනවා කරන්න පටන් ගන්න තියෙනවා තථාගතයන් වහන්සේ මරණය මත වෙයි කියන කට්ටියකුත් ඉන්නවා නොවේයි කියන කට්ටියකුත් ඉන්නවා වෙයිත් නොවේයිත් කියන කට්ටියක් ඉන්නවා වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන කට්ටියක් ඉන්නවා මේගොල්ලන් තමයි බෞද්ධයෝ කියන්නේ බෞද්ධයෝ හරියටම ওই හතට කොටු වෙලා අද එයින් එහාට අගිවච්චකොත් අහනවා තථාගතයන් වහන්සේ නමක් ගත්තාම වෙයි එකක් නොවේයි දෙක වෙයිත් වෙයි නොවේයිත් වෙයි තුන වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන හතරෙන් පිට යමක් ලෝකේ තියෙන්න බෑ මේ හතර එකට එකඟ වෙන්න ඕනේ සර්වඥාන්සේ එකටවත් එකඟ වෙන්නේ බෞද්ධය බොහොම සාදරවට එකඟ වෙලා සර්වඥාන්සේ මරණය මැත්තේ වෙයි කියලා සමහරට කියනවා අවුරුදු 5000ක් කල් ගියාම ਸਰවඥාන්සේගේ ධාතුන් ඔක්කොම එකතු වෙලා අලුතෙන් ਸਰවඥාන්සේම පහළ වෙලා ලෝකෙට බණ කියලා මේ සාසනය ඉවර වෙනවා කියලා මට මගේ අම්මා කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් ਸਰවඥාන්සේ කෙනෙක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ කරන ධාතු වන්දනා එහෙම නැත්නම් මේ පිළිම වන්දනා සේරම බොරු කියලා විනය වර්ධන කට්ටියක් කතා කරනවා. ඒ කිය වෙයිත් නොවේයි කියන අතරමැද සාමාන්‍ය ගැමි බෞද්ධයයි. නොවේ වෙයිත් නොවේ නොවේත් නොවේ කියන තැනක දාර්ශනිකයෝ ඉන්නවා. විශ්වවිද්‍යාලවල තියෙන ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට් වල යන කට්ටිය එතන ඉන්නේ. ඉතින් මේ ටික ඔක්කොම බෞද්ධ වෙලා. ඉතින් දැන් මේ අතරමැද ඉඳද්දී දැන් සරුවච්චන් වහන්සේ දෙන මේ මේ සාධනීය පිළිතුර නැත්නම් අපි කියන චතුරාර්ය සත්‍ය එනතම මේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් පිළිගැනීම ඔක්කොටම විල්ලජ්ජාවක් කියලා තියෙනවා. ඔක්කොමලා කියනවා බුද්ධ ආගම තියෙන්නේ ඒ දුක නැතිකරන්න ඒ නිසා බුද්ධ ආගම දුක පිළිබඳ කතා කරන්න ගත්තොත් මිනිස්සුන්ට කුණු ආගමක් වඩපත් වෙනවා. නාස්තික ආගමක් වඩපත් වෙන නිසා අපි කතා කරන තාක් ධර්ම දේශනාවල මේ දුක කියන එක අයින් කරන්න තමයි කතා කරන්නේ. දැන් ඉන්නේ වෙසක් වලටනේ බලන්න වෙසක් වලට ගියාට පස්සේ ওই වෙසක් කරන ওই සැරසිලි කිසිම තැනක ඒ දුක පිළිබඳ කතා කරනවාද කියලා. ඒ කතා කරන එක විල්ලැජ්ජාවක් වෙලා අපි අනිකුත් ආගම් එක තරංගවකට මේ දුක කතා නොකර සැපසෙවීමේ ක්‍රියාමාර්ග වල යන. ඉතින් අපිට ඒක ඇත්තටම මේ අග්ගවච්ඡගොත්ත සූත්‍රයේ එච්චර අදාළ නැහැ. කෙසේ නමුත් ਸਰවචනාංශයේ අර විදියට මට කියන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍යයයි. ඒක මම සනාතනිකව කියන උදෙත් කියනවා දවලුත් කියනවා රාත්‍රිත් කියනවා කියලා අර බමුණගේ අර තිබුණු අව්‍යාකට ප්‍රශ්න වලින් අවධානය පැත්තකට දාලා ඒකට වක්‍ර මාර්ගයෙන් උත්තර දෙන විදිහට ਸਰවචන්සේ සඳහන් කරනවා මම මොකද්ද මෙතන දුක්ඛ සත්‍ය කියලා හඳුනන්නේ? නැත්නම් සරුවචන් වහන්සේ උගන්වීමේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ ඕනම දුක් විඳින පෘථග්ජනෙක් මේ මගේ රූපේ කියලා එයා කොටසක් අල්ලගෙන. මේ ලෝකේ තියෙනවා එක පැත්තකින් බැලුවොත් අනන්ත අප්‍රමාණ රූප කොටාස. එක්කෙනෙක් මේක මම කියලා අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මේක මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මගේ සහ මම නොවන දේවල් වලට වෛර කිරීමක් වශයෙන්මුත් අනිත් පැත්ත අල්ලගෙන ඉන්නවා. ඉතින් මේක තමයි පුත්තජනය කියන්නේ. පුත්තජනය නිතරම මේක මගේ. මේක අපේ. ඉන් පිට තියෙනවා තියෙනවානේ. ඒව මට හෙන ගැහුණත් කමන්නේ. හෙන හතක් ගහපන් gedara dor දුවා දරුවා මගාරවල කියලානේ අපේ අම්මලා කියන්නේ. අනේකට හෙන ගහපිය. මගේ දුවා දරුවා gedara dor මගාරවල. මගේ ටික අරසා වෙන්න. අරකට හෙන ගහන්න ඕනේ. ඒක විභව තණ්හාවයි. ඒක ඔය තුනේ තමයි ඉන්නේ. ඉතින් මේ උපාදානස්කන්ධ පහේ තියෙන රූපය පිළිබඳව සර්වචන්සේ දේශනා කරනවා දැන් තථාගත මට්ටමට යම් කිසි කෙනෙක්පත් වෙනවා නම් අපි ගමු අපේ ගෞතම සර්වචන් වහන්සේ කියලා එහෙම නැත්නම් මහා ශ්‍රාවකයෝ කියලා එහෙම නැත්නම් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක අරහන්ත අනාගාමි වශයෙන් ඉන්න ආර්යයන් වහන්සේලා කියලා කොතනද මෙතන තථාගත කියන නම එච්චරම කියන්න අමාරුයි තථාගත කියන නම ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ වගේ ඕනම රහතන් වහන්සේකට මේ මේ සූත්‍රයේ අර්ථකථනය අනුව සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කරලා බලනකොට තත් ආර්යයන් වහන්සේ නමක් ඇත්තටම ආර්යයන් කියනට වැඩිය හොඳයි. රහතන් වහන්සේ නමක් ගත්තොත් ඒ රහතන් වහන්සේ අසවල් රූපයෙන් පනවනවයි කියලා පනවන පනවන්න පුළුවන් රූප සියල්ල ඉක්මවලා ඉන්න බව සරුවචන්සේ සඳහන් කරනවා. යං රූපේහි තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං රූපං තථාගතස්ස පහිනා යම් රූපයකින් මෙන්න මේ මෙන්න මේ රූපේ මේ හැඩේ මේ වර්ණයෙන් අපිට තථාගතයන් වහන්සේ පණවන්න පුළුවන් කියලා ලෝකයා අල්ලගන්න හදනවනේ තථාගතයන් වහන්සේ කියලා කොටු කරන් හදන රූපයකට ආන්නේ රූපේ තථාගතයන් වහන්සේ ප්‍රහාණයි උච්චින්න මූලා තාලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මෝ. ඒක මුලිනුදුරා දාලා තියෙනවා. තාලාවත්තු කතා දෙකට කපලා තල් ගහක් වගේ ආයක බෝ වෙන්නේ නැහැ. අනභව කතා භාවයටපත් කරලා තියෙනවා. ආයතින් අනුපාද ධම්මා නැවත දලුලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොනම රූපකින් හරි තථාගතයන් වහන්සේ පණවන්න පුළුවන් නම් ලෝකයා හෝ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් මේ රූපය ਸਰවචන් වහන්සේ ප්‍රහාණයි. ඒක නිසා අපි මේ තථාගත කෙනෙක් කියලා රූප අඹාගෙන මේ කරන සෙල්ලමේදී ඒක මතක තියාගන්න ඕනේ. ඒක අපේ හුදු ප්‍රසාද සද්ධාවට හේතු වෙනවා මිසක්කා. මේකට අපි හිතමු මේ රූපේ අපි කියලා වැඳ වැඳ ඉන්නකොට කවුරු හරි රූපෙට ගලක් ගැහුවයි කියලා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම අපි අර වැඳපු රූපෙට ගලක් ගහපු එකත් එක්ක වෛර ඇති වෙනවා රූපෙට ආසාවක් ඇති වෙනවා කියලා මහා විකාරකටපත් වෙනවනේ අපි. ඒ අර රූපේ තථාගතයන් වහන්සේ කියලා හිතාගෙන ඉන්න හීනියත් එක්ක නෙමේ කතාව යන්නේ. ඉතින් මම මේ වන්දනා පූජාමානන කරන්න ගිය එකට තව කෙනෙක් නිග්‍රහ කරනකොට අපි තථාගතයන් වහන්සේ දඩමීම කරගත්තට මේ මගේ අගයන් ආඩම්බරයන් වලට තට්ටු වෙනකොට බාධා වෙනකොට මම ආයනටනේ රිදෙන්නේ මාන්නෙටනේ රිදෙන්නේ තණ්හාවටනේ රිදෙන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ රිදෙන්න බෑනේ මොකද තථාගතයන් වහන්සේ කියන ওই රූපේ නෙමෙයි මම කියලා එයාගේ යේහි යං වේදනාව යාය වේදනාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං වේදනං තථාගතස්ස පහින. දැන් සරුවචනාංශයේ ශප විඳින කෙනෙක් කියලා අපි සරුවචනාංශයට වේදනාවක් හේතු කරනවානේ. එහෙම නැත්නම් සරුවචනාංශයේ මෙන්න මේ මේ විඳීම් සහිත කෙනෙක් කියලා වේදනා ස්කන්ධයක් අපි සරුවචනාංශයට හේතු කරනවා. නැත්නම් සරුවචනාංශය කෙනෙක් හිතා ගන්නවා මම නිතරම සැප විඳින දුක වලක් වලක් කර නැත්නම් දුක සැප සමව විඳින. එහෙම නැත්නම් දුක විතරක් විඳින ආදී වශයෙන් මේ සියලුම වේදනාවල් තථාගතයන් වහන්සේ ප්‍රහාණයි. තථාගතයන් වහන්සේ තාලාවත්තු කතා අනභව කතා ඉවර කරලා තියෙන්නේ. අභාවයටපත් කරලා තියෙන්නේ. යාය සංඥාය හඳුනා ගැනීමක් සඳහා තථාගතයන් වහන්සේ නමක් හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීමක් කරන්න පුළුවන් නම් තබන ලද සලකුණු අනුව තථාගතයන් වහන්සේ හඳුනා ගැනීමක් ලෝකේ කරනවා. ඒකට අපි සංඥාස්කන්ධය කියලා කියනවා. අන්නේ සංඥාස්කන්ධයේ කිං යම් සංඥාස්කන්ධයෙන් සරුවචන් වහන්සේ මෙතන සරුවචන්සේ කියනටදී තථාගත වචනයම පාවිච්චි කරන්න ඕනේ. සූත්‍රාර්ථය මතු කරගන්න. තථාගතයන් වහන්සේටම පණවනවා නම් ඒක තථාගතයන් වහන්සේ විතර ප්‍රහාණයි. ඒ සංඥාස්කන්ධේ ප්‍රහාණයි. ඒකෙන් තමයි දුක ඇති කරන්නේ. ඒක දුක මේ තථාගතයන්සේ අදහන අයටත් දුක ඇති වෙනවා. සංඥාවක් අල්ලගත්ත ගමන් තථාගත වෙන්නත් බෑ. තථාගතයන් වහන්සේට සංඥා තියෙන දුක තියෙනවා. තථාගතයන් වහන්සේ ඒ සංඥාව ප්‍රහාණය කළා. ඊට පස්සේ යේයි සංකාරේහි තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං තංකාරං තථාගතස්ස පහින. අපි ඒකට තුමාන තුන හතරක් ගත්තා. සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම. ਸਰවචනාසේ විචිල් ලෝකෙට බිහි කරන ලද දේවල්. සාරිකත් යනසේ විසි ලෝකයට කරලද නව නිර්මාණ. නැත්නම් ਸਰවචාන්සේ ලෝකයට ඉදිරිපත් කරලද යම් මතවාද මොනවා හරි જાතියකින් මෙන්න මේ මතවාදය අනුවයි ਸਰවචනාංශේ පණවන්නේ කියලා පණවන්න පුළුවන් නම් මම ਸਰුවඥ වෙනකොට ඔක්කොම මතවාද ප්‍රහාණය කරලා ඉවරයි. ඒ නිසා මම අහවල් දේ ලෝකෙට ඇති කරා කියලා දෙයක් මම කවදාවත් බාරගන්නෙත් නැහැ. ඒ මට්ටම මම පැනලා ඉන්නේ. ඉතින් මේක සාකච්ඡා කරනකොට පසුගිය වාර දෙක තුනේ නිකන් අපි ඒක දෘෂ්ටි කෝණයක් හදාගන්න හැදුවා. මේ භාවනා කරන කෙනෙක් මේ වෙනකොට කොච්චරක් තථාගතද කියන්නේ. භාවනා කරන කෙනෙක් මේ වෙනකොට කොච්චරක් තථාගත භාවේ නැද්ද කියලා එයා භාවනා කරන්නේ මම මේ අහවල් දේ තනුවා. මේක මගේ නිෂ්පාදනයක්. මේ අනුව මම දියුණුවක් ඇති කෙරුවා. ලෝකෙට හෝ මගේ හෝ කියලා කියන මේ සීරටම අපි සංස්කාර කියලා දැම්මොත් යම් කිසි කෙනෙක් කොච්චරක් ඒ තමන්ගේ පුරාජේරු කතා මම නිෂ්පාදනය කරා මම නිර්මාණය කරා කියන දේවල් අතහරින චිත්තක්ෂණ කීයක් දවසේ තියෙනවද පරියන්කේ තියෙනවද නැත්නම් මේ මම කෙරුමා මම අයියා මම මුදුනා මමයි වැඩකාරයා කියන දේවල් වල අපේ හිත තියෙනවද කියලා බැලුවොත් අපි කොතනක හරි ජීවිතේ මේ වෙනකොට මේ බණ අහන පිරිස මේක අයින් කරන්න පටන් අරගෙන තියෙනවා සම් වේලාවල් වල සතියෙන් ගත කරන හැම වෙලාවෙම කෙරුමක් නැති වෙනවා. කෙරුවාවලුත් නැති වෙනවා. අන්නේ කෙරුම කෙරුවාවල් නැති වෙලාවට අපිට කියන්න පුළුවන් විසංකාරගත හිතක් කියලා. සංස්කාරයෙන් තොර හිතක්. අන්නේ එක වැඩෙනවද අපේ? එහෙනම් අපේ තථාගත ගතිය වැඩෙනවද? එහෙම නැත්නම් මම අසවලා මම මේ මේ දේවල් කරලා තියෙනවා. මම මේ දේවල් දෙවෙනි ජනතාවට પરම්පරාවට ජාතක කරලා තියෙනවා, දායාද කරලා තියෙනවා. මම මේ මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවයි කියලා යම් කෙනෙක් කියනවනම් ඒක ඉතින් භයානක අපරාධයක් නන් නෙවෙයි. තද බල කෙලෙසෙකුත් නෙවෙයි. හැබැයි තථාගත වෙන්නේ. ඒ නිසා අපි තථාගත භාවයටපත් වීමේ අරමුණින් මේ Brahmacharya පුරනවා නම් අපි කොච්චරක් ඒ තමන් විසින් සකස් කරන ලද දේවල් සංස්කරණය කරන ලද දේවල් ආලවට්ටම් කරන ලද දේවල් නිර්මාණය කරන ලද දේවල් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියන මට්ටමට මතවාද මට්ටමේ හෝ ආචාර ධර්ම මට්ටමට පිටලා තියෙනවද කියලා බැලුවොත් අපි තාම මොන්ටිසෝරි පන්තියවත් නැහැ. අපිට ඕනලා තියෙන්නේ භාවනා කරලා හරි කෙරුමක් වෙන්න. භාවනා උගන්නලා හරි කෙරුමක් වෙන්න. අද ඒක විශාල මේ සමාජ රැල්ලක් වෙලා තියෙනවා. ඒක නිසා කාට හරි අපි භාවනා කරන කට්ටිය කියලා කියා ගන්න හදන එකත් ඒක හොඳයි. ඒක පැත්තකට නැත්තම් අපිට භාවනා මධ්‍යස්ථාන දාන්න බෑනේ. ඉතින් භාවනා මධ්‍යස්ථානට කට්ටිය මේක හොඳයි. නමුත් මේ එන කට්ටිය ඒකෙන් නම්බුව ලබන්න හදනවා භාවනා කිරීමේ හුදු මට්ටමින් අපි සමාජයේ සස්පත්තාත්වයටපත් වෙයි. එහෙම නැත්නම් අපිට මෛත්‍රී බුදුහාමරෝ ඉඳ ගන්නකොට ඉස්සරහා මේ මෛත්‍රී බුදුහාමර බණ කියලා ඉස්සරහම් peeli අපිට හම් වෙයි කියලා මේ භාවනා தત્ත්වේ බාර ගන්නවා නම් ඒ ඔක්කොගෙම සඳහන් වෙන්නේ සකස් කරන ලද අදහස්. ඒවා විකෘති අදහස්. ඒවා කෙලස්. ඒවා සාමයේ චේතනා. අන්නේ චේතනා සකස් කිරීම කෙලස් සයින්ස් කරන්නේ නැතුව හුදු අහිංසකත්වයේ චිත්තක්ෂණ කීයක් ගත කරනවද? ඉතින් අද අපි යන්න හදන්නේ ඒ සංස්කාර මට්ටමේ ඉඳලා විඥාන මට්ටමටයි යෙහි විඥානේන තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥානං තථාගතස්ස පහිනං කියන එකෙන් කියවේ. ඉතින් අපි අර සංස්කාර කියන එකේ වලිග කොටස පසුගිය දවස්වල සාකච්ඡා කරපිකේ අවසාන කොටසට ගත්තොත් අපි යම් වෙලාවක ඔය මොනම මේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රය අහලවත් නැහැ මොකක්වත් නැතුව යම් කිසි කෙනෙක් හිතනද එක චිත්තක්ෂණයක් තමයි වර්තමාන මොහොතේ ගත කරනවායි කියලා. ඒ වර්තමාන මොහොතේ ගත කරන වෙලාවදී ඒක සාක්ෂාත් වුණා නම්. නැත්නම් වර්තමාන මොහොතේ සතිය පිහිටියා නම්. ඒ පිහි ඒ සතිය පිහිටපු මේ චිත්තක්ෂණේ ඒක නා තථාගතයි කියලා කියන්නේ මම මේ චිත්‍රය ඇඳගෙන යන්නේ. ඉතින් සමේ තථාගත කියලා කියන්නේ කරඬුවක තැම්පත් කරලා හඳුන් කරඬුවක තැම්පත් කරලා ගඳ කිලියක තියලා වැඳ වැඳ ඉන්න එකත් ඇත්ත. ඒක අර පොඩි ළමයි වැලිපත්තු වෙනා වගේ වැඩක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔක්කොම වැලිපත්තු වෙලා තමයි ඇත්තපත්තු යන්නේ. සෙල්ලමට තාත්තා අම්මලා වෙලා තමයි පස්සේ ඇත්තටම අම්මලා තාත්තලා වෙන්නේ. නමුත් ඊට පස්සේ ඒක චිත්තක්ෂණයක Tamange හිත තථාගත tattට පත් කරගත්තයි කියලා කියන්නේ ඒක මොහොතක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්න. ආස්වාස් ප්‍රසවාස කරනට ආස්වාස් ප්‍රසවාසය දාන්න. ඊට පස්සේ දැන් මේ මේ චිත්තක්ෂණයම සතියෙන් ඉන්නවා කියලා දන්න එකට අපි සම්පජඤ්ඤය කියලා කියනවා. ඇත්තටම අපි කොයි වෙලාවේ සතියෙන් තමයි ඉන්නේ. හැබැයි දන්නේ නැතිකමයි තියෙන්නේ. ඒ නිසා අපි මේක අංග සම්පූර්ණ කරන්න විවිධ දේවල් එකතු කරනවා. මේ සතියෙන් ඉන්න එක පරිපූර්ණයටපත් කරන්න, යෝජනා ස්ථිරත්වයට ඇතිකරන්න අපි හිතනවා ධර්ම විනය දැනගන්න ඕනේ කියලා. අපි හිතනවා මේ මේ தত্ত্ব තියෙන්න ඕනේ කියලා. අර චිත්තක්ෂණේ තියෙන අර නිර්මල අහිංසක මේ නික්ලේශී ගතිය අපේ හිතට මොකද්දෝ මොකද්දෝ වගේ. ඒ නිසා මේක මේ ආලවට්ටම් කරනවා අපි. මේ චිත්තක්ෂණයට දුරු මිරිස් දාන්න හදනවා. මේ චිත්තක්ෂණයට උම්මලක ටිකක් දාන්න හදනවා. මේ චිත්තක්ෂණයට කටගැස්මක් දාන්න හදනවා. මොකද ඒක විසින් මේ චිත්තක්ෂණය මොකද්දෝ තියෙනවා විරාගී ගතිය. ආහනේ දාන සියල්ලටම අපි කියන සංස්කාර කියලා. ඒක නිසා අපි කොයි චිත්තක්ෂණේ අපිට අහිංසකව දේශ බලාගෙන එළඹ සිටලා චිත්තක්ෂණේ ඉන්න පුළුවන් කියලා බැලුවොත් ඔක්කොටම සමාකාර අවස්ථාවක් තියෙනවා. කාටවත් ඒකේ වැඩි අඩු ගතියක් නැහැ. ඉතින් ඒක නිසා Tamanට පුළුවන් නම් මේක ලැබිච්ච මේ manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලයේ කියන්නේ මේ ක්ෂණ සම්පත්තියටයි. ක්ෂණ සම්පත්තිය කියන්නේ වර්තමාන මොහොතට එළඹිලා වාසය කරන එකයි. ඒ වාසය කරන දෙන්නේ නැත්තේ සංස්කාර නිසා. සංස්කාර කියනවා මෙහෙම නිකම්ම නිකන් ඉඳගෙන ඉන්නට වැඩිය හොඳයි. ඒ විනෝඩ මෙන්න මේක කරන්නේ කියලා බොහොම පුංචි අහිංසක වගේ පේන ගොඩ පෙරක දෝරකමක් ඔලුවට දාන. දැන් මට පස්සේ තමයි දිනන ඇත්ත නෙහිනා. ඉතින් මට ඒක කරන්න පුළුවන්. ඔක්කොම පහසුකම් ටිකක් තියෙනවනේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඔය ඉඳගෙන ඉන්න කෙනා හෙටක් කරන්න බැරුවයි. මම ඒ නිසා මෙන්න මේක කරන්න ඕන කියලා අර පුංචි දෙයට පෙළඹුණාට පස්සේ මෙයා කොතනින් කෙලවරනද කියන්න බෑ. එයා විසින් එයාට ඒ ඒ සියල්ලම වහයලා ගන්නවා, යටපත් කර ගන්නවා. අන්තිමට මිනිස්යාර ක්ෂණීය පන්න ගත්ත බව. එහෙම නැත්නම් මේ ක්ෂණයේ ඉක්මවපු බව මතක තියාගන්න සම්පජඤ්ඤය නැති ඒ සම්පජඤ්ඤය නැති වෙච්ච බවට එයා අනුන් අයට දෝෂනා කරනවා. මට මේ කරගන්න යන්න බැරි වුණේ මට අසවල් අදහස ආපු නිසා. අසවල් කෙනා මට කතා කරපු නිසා, වැහැපු නිසා, කැස්ස නිසා, වැස්ස නිසා කියලා අර බාහිර කරුණු වලට පුළුවන් තරම් අපි හේතු කරගෙන ඊට ආත්මයක්ම වාගෙන ඒ මනුස්සයාට නඩු චෝදනා යෝජනා කරමින් අපි ගත කරන එක තමයි කරන්නේ. ඉතින් මේකට එක්කෙනෙක්වත් මේ චෝදනාවේ නිදහස් නැහැ. මෙන්න මේක හේතු ගන්න ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි නිකන් ඉන්න බැරිකමයි මේ සංසාරට හේතුව. යමක් නොකර අකිරියේ සබ්බපාපස්සා කරනම් බැරි නිසා අපි මේ යමක් කරනවා ඒක සාධාරණීකරණය කරන්න ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඔක්කොම ළමයික කරන නිසා කාටවත් මේකේ දෝෂයක් දකින්න බෑ. හැම කෙනාම කරන්නේ තව කෙනෙක් මේ කරන දේ වරද චෝදනා කරගෙන හැබැයි Taman ඉන්නේ සතියෙන් වෙන බව මතක නැහැ. කාගේ හරි වැරද්දක් දකින්න Taman සතිය කැඩෙන්න එපායි. ඒ නිසා යම් වෙලාවක කවුරු හරි සතියෙන් ගත කරනවා නම් එයාට ආනිසංස දෙකක් හම්බ වෙනවා. එකක් තමයි සංස්කාරණය. අන්තිම කවුරුත් එක්ක ගැටුමක් නැහැ. එහෙම නැත්තම් කියත හැකි මට මොනවක්වත් තව ඕනයි කියලා හිතෙන්නේ නැහැ. මොකද වර්තමාන මොහොතේ පිටලා ඉන්නවා. ඒ වගේම අනුන්ගේ වැඩවලට චෝදනාවක් නැහැ. ඕක තමයි සමාජික වශයෙන් තියෙන නිවන. කරන්න බෑ. පෘථග්ජනව ඉන්නා තාක්කල් ඒ පෘථග්ජනය තථාගත නොවිනා තාක්කල් එයාට මේ වර්තමාන මොහොතේ මොකද්ද ඌනෝ තිත්තෝ අතිත්තෝ ඌනෝ කාමදාසෝ මොකද්ද ඌණ ගතියක් වැටෙනවා. මොකද්ද නිකන් ලුණු මදි ගතියක් වැටෙනවා. ඉතින් ඒක ලාභයි නෙළුණු ටිකක් ලුණු ටිකක් හොයාගෙන ඉන්න කියලා චීන් ඇවිදිනවා. අതൃප්තිකර තත්ත්වයක් වට වෙනවා. තව මේක පොඩ්ඩක් උපමට්ටම් කරන්න පුළුවන්. මේක නැත්තම් කොන් කපලා රවුම් කරන්න පුළුවන් කියලා. කාමදාසිය ගතියක් තේරෙනවා. ඒක සඳහා කාමයට පහින්දිනවා දාසකම් කරනවා. ඉතින් මේ ටිකට අපි සංස්කාර කියලා දැම්මොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන සංස්කාර ටික පොඩ්ඩක් හරි දන්නේ පොත් බැීමක් වෙන්නේ යෝගාවචරකම පිළින කරපු කෙනෙකුට විතරයි. ඒ අඩු ගානේ දන්නවා මම කළ යුත්තේ නෝක යමක් නොකර ඉන්න එක. සබ්බපාවසා කරන ඒ චීයේදී බලන්න මම නටන හැටි. ඒ චීයේදී බලන්න මේ ග්‍රහය විසින් මාව ගිනියන හැටි. ඉතින් මට මෙහෙමනම් මේ ශීල සමාධි ප්‍රඥා ප්‍රකාශ කරලා ඒ සඳහා කාලය ගත කරන මට මෙහෙමනම් අමුදරුවන් රකින්න, ගෙවල් දොරවල් වල ඉන්න, සතිය නොදන්න යෝගාවචරකම් පිළින නොකරපු මිනිස්සු ගැන කුමන කතාවක්ද? ඊට පස්සේ මේ මිනිස්සයා යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් අදහන කෙනෙක් නම් ඒ ඒ නායකයා විසින් මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම සම්මාදිටියට යන වළක්වලා තියෙනවා. ඒ නිසා මේ මිනිස්සු මොනව කරනද? අපි අහවල් ධර්මයේ අදහන අපිට කියලා තියෙන මොකක්ද කියන්න එපයි කියලා. අපි ඒක විතරයි අදහන්නේ. මේ මිනිස්සුන්ට කිසිම ගැළවුමක් නැහැ. ඒක එහෙමනම් හිතන්න තිරිසනෙක් ගැන, හිතන්න යක්ෂයෙක් ගැන, හිතන්න ප්‍රේතයෙක් ගැන, හිතන්න නිරිසතෙක් ගැන, හිතන්න දිවියෙක් ගැන, හිතන්න බ්‍රහ්මයෙක් ගැන මොනතරම් අසරණද අනාථද කොච්චර අන්ධකාරයකද ගත කරන්නේ එහෙම කෙනෙකුට අඩු ගානේ මූල ධර්ම වශයෙන්වත් අඩු ගානේ යමක් නොකර සිටීම තමයි සියලු කුසලයේ මුල කියලා සියලු බුදුවරුන්ගේ අනුශාසනාව කියලා තේරුම් අරගන්න කොච්චර බනහඬ වේද කියලා කොච්චරක් බනහඬ වේද සබ්බ පාපස්සා කරනම් කියලා තේරුම් අරගන්න ඒ නිසා එක තැනක වාඩි වෙලා ඒ කය හොල්ලන්නෙත් නැතුව වචනය දොඩමලු කරන්නෙත් නැතුව පුළුවන් නම් කැලෙන් ගෙනාපු කුළුමිහරකෙක් කණුවක බැඳගත්තා වගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වක රූපයක් තමයි ඇත්ත. මේ රූපේ නැතර කරන්න පුළුවන් නම් ඕක තථාගතයි. ඒ චිත්තක්ෂණේ තථාගතයි. එතකොට ඒ තථාගත භාවය තේරෙන්නේ නැත්නම් අපි කියනවා අසම්පජානයි කියලා. සති අසම්පජාන කියලා. යම් දවසක තේරුම් ගත්තා මේක තමයි සතිය කියන්නේ මේක තමයි තථාගත කියලා කියන්නේ මේ වෙලාවේ මම යමක් නොකර සිටියා. මම මේ ලෝකේ කරන ලද සියල්ලත් එක්ක බලනකොට මේ නොකර හිටපු චිත්තක්ෂණේ වටිනවා. මෙන්න මේක දෙක කරගන්න වට පුළුවන් නම් ඔන්න සාමාන්‍ය බුද්ධිය කියලා කියයි. ලුණු මිරිස් කන මොලයක් තියෙනවා කියලා. උකුණේගේ පස්සපැත්ත තරම්වත් මොල ධාතුවක් තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. දවසේ ඒ යමක් නොකර ඉන්න චිත්තක්ෂණේ නැත්තම් අපි මේ ශික්ෂාව, ත්‍රිවිධ ශික්ෂාව සම්පාදනය කරගන්න සතිය මාත්‍රාවක් වශයෙන් එන මේ චිත්තක්ෂණ වැඩි කරන්න උත්සාහ කරනවා නම් අපි හැම කෙනාටම දහසකුත් එකක් ක්‍රම තියෙනවා. ඒක කියලා දෙන්න විශේෂඥයෝ ගෙන්නන්න ඕනේ නැහැ. ඒක කියලා දෙන්න පිටරට කවුරුවත් දන්නමක් ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කරන්න සුපර් මාකට් යන්න ඕනකමකුත් නැහැ. මේ එක තැනක ඉන්නේ. නමුත් ඒක තේරුම් කළ දෙන්න හරි අමාරුයි. මොකද අපි පුද්ගලිකව ඉඳගත්තත් හිත තියෙන්නේ වැඩකට. අතීත අනාගතේ. ඒ නිසා අපි මොහතක තථාගත භාවය මෙලොව වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් දෙයක්. චිත්තක්ෂණ වශයෙන් පුළුවන් දෙයක්. ක්ෂණ භංගුර වශයෙන් පුළුවන් දෙයක්. තදංග විඤ්ඤා නිබ්බුතිය කියන එක මිනිස්සයා ජාතකෙම ආපු එකක් කියලා තේරුම් ගත්තා නම් ඉදා ඉඳලා ඒකේ නා රජෙක් වෙන්න හදන කෙනෙක්. ඊට පස්සේ හැසිරෙන්නේ රජෙක් වගේ. රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරෙන්න ඕන. ඒ නිසා මේ අපි විවිධාකාර දේවල් කරේ දාගෙන වැඩ කටයුතු කිරීම සංස්කාර අපි දන්නවන රාත්තල් ගාන විශාල ඥානයක්. මෙන්න මෙච්චරක් මගේ හිත දවස පුරාම එක එක දේවල් ව්‍යවෘත වෙලා තියෙනවා. ඒ අතරමැද නිකම් මිරිකලා තමයි අපිට චිත්තක්ෂණයක් ගන්න පුළුවන් වෙන්නේ. යමක යෙදිලා නැහැ. වර්තමානයේ 100ක් ඉන්නවා. ඊටත් වැඩිය හපන් ඒකයි ලෝකේ ලොකුම පිංකම කියලා තේරුම් ගන්න සම්පජාන. සති සම්පජාන්නේ. ඉතින් සම්පජාන්නේ නැතුව කොච්චර අපි සතිමත් වුණා සතිය වැඩුවත් ඒකේ නා මේ සමාදන් වෙන්න දන්නේ කුසලේ. කුසලයේ තියෙන කුසල සමාදන් වෙන්නේ. ඉතින් මේකට බලන සංස්කාර අපට කොච්චර මිත්‍යා ස්වරූපෙන් පෙනී හිටිනවද? ඒක මහායාන බුද්ධඝම් පොත්වල ලියනවා. හන්දාවේ ගේ කඩන්න එන හොරා අසවුව බෑගෙන යන වෙලාවේ කොම්මන් වෙලා ඉන හොරා ඒ ගෙදර ඉන්න වයසක මනුස්සයා තමන්ගේ පුතා කියලා වරදෝලා තේරුම් ගන්න ගෙට ගන්නවා. ඊට පස්සේ යාට වෙන හානිය විශ්ව කරනවා. හොරායි කිසි වැරද්දක් නැහැ. මොකද හොරා ගෙට ගත්ත ගිහිමියා. ඉතින් ඒ හොරා තමන් නිසි පරිදි ගේ කඩාගෙන යනවා වගේ අපි මේ සංස්කාර ඇතුළට ගත්තට පස්සේ සංස්කාර අපේ කිට්ටුවන්තයා සම්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය සීල කෘත්‍ය සම්පාදනය කළ දෙන මහ ඇමතිවරයෙක් වාගේ අපි ගෙට ගත්තට පස්සේ ඒ කරන්න ඕනේ ඊටු ටික කරනවා. ඒක කොච්චර දරුණුද කියනවනම් ඔය අද කියන අද කතා කරන අතන මාත්‍රිකාවට අදාළයි සංකාරපච්චය විඥාන. මේ සංස්කාර තමයි විඥානේ පාලනය කරන්නේ. අපේ මේ හදාගත්ත ගති පුරුදු ටික අපේ මේ හදාගත්ත ඇබ්බැහි ටික අපේ මේ හදාගත්ත සංසාරගත පුරුදු එහෙනම් අපි හදාගත්ත අපේ රුචි අරුචිකම්. අපි හදාගත්ත මේ මුදුන වෙන්න හදන ගති අන්තිමට විඥානිනේ ඔක්කොගෙම ලොක්කා. විඥාන කියන්නේ හිතනම් සංස්කාර කියන්නේ චෛතසික ටිකක්. නමුත් මේ චෛතසික ටික පෙළගහවල සම්පූර්ණ හිත වහයලා ගන්න. එතකොට සංකාරපච්චා විඥාන. ඒ නිසා යම් කිසි කෙනේ සංස්කාරවල යෙදී ගත කරන තාක්කල් ඒ සංස්කාර තමයි විඥාණයට ලෝකේ පෙන්වලා දෙන්නේ. මෙච්චරයි බලන්න ඕනේ අනිත්‍යව බලන්න එපයි කියලා අපි එක තැනකට අවධානය යොමු කරලා අපේ රුචිය වඩන, තණ්හාව වඩන, මානෙ වඩන තැනකට හිත දැම්මට පස්සේ විඥානය හිතනවා මේක තමයි ලෝකය කියලා. ඊට පස්සේ ආ ගන්න හැම තීන්දුවක්ම අර අපි දෙන තොරතුරු වලින් මත තමයි රඳාපත්ලා තියෙන්නේ. හරියට කියනවා උසාවියට ගිහින් නඩුවක් දැම්මනම් ඒ නඩු පත්‍රිකාවේ තියෙන චෝදනාවලට විතරයි නඩුකාරයා වගේ කියන්නේ. එයා මේ මනුස්සයා බෞද්ධයේද අබෞද්ධයේද සාධාරණ අසාධාරණ ඇවිල්ලා යුක්තියට අයිති නැහැ. යුක්තියට අයිති ලිඛිතව දීලා තියෙන ටික විතරයි. ඒ වගේ මේ විඥාණය තමයි අපිට එන තොරතුරු සියල්ලම පෙරන්නේ. විඥාණයට කවදාකවත් බෑ එන සියල්ලම මේ බුද්ධි විඳින්න දකින්න බෑ. ඒ නිසා විඥාණය පත් කළ තියෙන සංස්කාර මට මේ ඔක්කොම කරන්න බෑ. මට මේ ඔබ තේරුම් අරගනි මම කවුද කියලා ඒකල මට අදාළ ටික විතරක් දීපන්. අනිත් ඔක්කොම ගීට්ටුවෙන් හරවලා යවන්න කියලා. ඒක සංස්කාර කරන්න ওই ටික තමයි. එයා ඇතුළට එන තොරතුරු තමන්ට රුචි මනාප තණ්හා වඩන මාන්‍ය වඩන දික්ටි වඩන තොරතුරු විතරක් ඇතුළේ දෙනවා විඥානය. විඥානයේ ලෝකේ දකින්නේ ඕක හරහා. ඊට පස්සේ විඥානය බොහොම උදාාර විදියට බෙන්ච් එකට නැගලා විනිශ්චය කරනවා. ඉතින් මේ දිහා බලනකොට මේ මගේ රුචියට මගේ මනාපයට මෙච්චරනේ හොඳ අනිත් වයින් කරන්න ඒක මට අදාළ නැහැ. ඉතින් ආ එnde end end end අර රුචියට මනාපයට තණ්හාවට මානෙට දිත්‍යයට හිර වෙලා යා හිතන හැබැයි මම සාධාරණ යුක්තියක් ගත්තේ කියලා හැබැයි ලෝකේ දැකලා නෙවෙයි. යාට සාමාන්‍ය බුද්ධිය නැති වෙනවා. ඒ සංස්කාර අපට කරලා දෙන්නේ අපි නිකන් සෝබන කරලා අන්දලා අපි උඩක ගිහිල්ලා තියෙන. ඒ අපේ හීන ලෝකේ. නමුත් උඩ තියලා විඥානේ කැමැත්ත ලබාගෙන අනුකම්පාව ලබාගෙන විඥානයත් හසුරවන්න පුළුවන් තරමට සංස්කාරවල මේ ක්‍රියාමාර්ගය ලෝකේ තියෙන ලොකුම විහිළුව. කිසි කෙනෙක් ඒක බලන්න කැමති නෑ මොකද බැලුවාම Taman ජෝකර් කෙනෙක් වෙනවා. මේ ලෝකයා ඉදිරිපිට විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ නමක් ඉදිරිපිට මේ කෙරුමලා එතන මේ මුදුනලා එතන මේ අක්කලා මේ අයියලා වෙන්න හදන කට්ටිය පේන්න පටන් අර ගන්නවා කේමනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් මට ලොකු අසුචි කැලක් හම්බුණයි කියලා අනික් කට්ටිය පීරගෙන ඉදිරියට යනවලු ආන්නේ වගේ තමයි මේ සංස්කාර අපිට ලබා දෙන දේවල් අසුචි වලක ඉන්න අසුචි පණුවෙකුට ලොකු අසුචි කැලක් හම්බුනායි කියලා අනික් අසුචි පණුවන් පහත් කළ සලකනවා වගේ තමයි අපිට මේ සංස්කාර දිනවල දින දෙවිල. එතකොට අපි අනිවාර්යයෙන්ම තණ්හාවෙන් ඉස්සරහට ගිහලා මාන්නෙන් ඉස්සරහට ගිහලා දිට්ඨිය ඇති කරගන්නවා. ඉතින් තමයි සංස්කාරයන්ගේ මේ පෙරීල වරණය තේරීල පැත්තකට කරලා විඥාණයට ස්වභාවය දැකීමට අපි ඇති ඇති හැටි දැකීම කියලා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. අපි දකින්නේ හැම වෙලාවෙම පාට කණ්ණාඩිය හරහා. සංස්කාර හරහා. මොකද මේ සංස්කාර තමයි මගේ රුචි අරුචිකම් දාන්නේ. සංස්කාර තමයි මගේ කර්ම ශක්ති දාන්නේ. සංස්කාර තමයි මගේ ඇබ්බැහි ටික දාන්නේ. සංස්කාර තමයි මගේ යටි හිතේ තියෙනවනේ මේ ජීවිතය තුල ළඟා කරගන්න මොනවා හරි කියලා වල අභිප්‍රායක්. ඒක දන්නේ සංස්කාරින් සහ සංස්කාර එන තොරතුරු ඔක්කොම තෝරලා මෙන්න මේ රුචියට මනාපට අදාළ ටික විතරක් රජ්ජුරවන්ට සපේන. මේක තමයි අද ජනමාධ්‍යයෙන් කරන්නේ. ජනමාධ්‍යයට උදේ වෙනකොට ඔක්කොම තොරතුරු ලැබෙනවා. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය කරලා තියෙන මේ තොරතුරු වල තියෙන කොමියුනිස්ට් පැත්තට බර දෙයක් නම් ජනමාධ්‍ය කොමියුනිස්ටයක් නම් මෙන්න වෙච්ච සිද්ධි මේක ඇත්ත සිද්ධි මෙන්න උණු උණුවේ සිද්ධියක් කියලා ඒ ටික ඉදිරිපත් කරනවා. ජනමාධ්‍ය ඒකාධිපති එකක් නම් එයා කියනවා ඔන්න බලන්න අප වෙච්ච දේවල් කියලා ඇත්ත සිද්ධි වෙච්ච සිද්ධි අරතරතුරු ගොන්නෙම තියෙන ඒකාධිපතිත්වයට බර එකක් කතා කරනවා. පරිසර හිතවාදියෙක් ඉන්නවනම් ඒක ජනමාධ්‍යයක් කරනවා. එයා ඒකට අදාළ තොරතුරු ඉලි කරනවා. ඉතින් මේක විස්තර කරනකොට ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියනවා අපි එක තොරතුරක් තෝරනොයි කියලා කියන්නේ විශාල තොරතුරු ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කිරීම. මේ අපරාධය තමයි සංසාර දඬුවම අපිට ලැබෙන්නේ. අපි යමක් රුචි කරනොයි කියලා කියන්නේ යමක් තෝරනොයි කියලා කියන්නේ ඒ වෙලාවේදී ඊටු සමස්තයෙන් ප්‍රතික්ෂේප කිරීමක්. රුචි දෙයට තෝරපු දෙයට ඇලෙනවයි කියන එක අහන්න දෙයක් නෑ. ඒක සර්වඥාන්සේ පිළිගන්නවා. අපි තෝරලා ගන්නේ ගත්තට පස්සේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඉතින් ඒකට විඥාණය සංස්කාරකේ දාශික බාටපත්ලා ඉවරයි විඥාණයති ලස්සනට අරක උපමට්ටම් කරලා ඒක තුළින් ලෝකයක් හදලා විඥාණය ලව්වා විනිශ්චය කරන් දෙනවා. විනිශ්චය කරන් දුන්නාට පස්සේ ඒක පේන්නේ ਸਰව දෙපැත්ත සාධාරණ බලන දෙපැත්ත කරතොල සලකා බලලා ගත්ත තීන්දුව කියලා වගේ පේන්නේ. නමුත් මේ තොරතුරුට අවිලා තියෙන්නේ සංස්කාරයගේ පරිචිතික විතරයි කියන එක. කවදාකවත් පුතඥයෙකුට තේරෙන්නේ නැහැ. කවදාකවත් ප්‍රවෘත්ති අහන මිනිසෙකුට තේරෙන්නේ නැහැ මේ ප්‍රවෘත්ති වල යට න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ ලෝකේ කොහෙදෝ වෙන තොරතුරු ගොඩක් ගෙනත් දෙන්න මේ මිනිස්සු බුදු වෙලා ඉන්න එපාය. බලන්න අපිට මේ gadol කප කපා ඉන්න ගමන් මැල්ලුම් කප කපා ඉන්න ගමන් මේ මිසු මේ තොරතුරු ගෙනත් දෙන්න බුදු මේ ලෝකේ අනිත් කෙලවර එනවා ගෙනත් දෙනවා කියලා අපිට හිතෙනවා රේඩියෝ එක මදි ටෙලිවිෂන් එක මදි කලර්ඩ් වෙලා මදි මේක 3D කරගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි කියලා. නමුත් ඔය කාටවත් ගායක් නැහැ අපිට සුබ සිද්ධිය දෙන්න. ඒගොල්ලෝ කරන්න හදන්නේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ ජනමාධ්‍ය හරීම හොඳ නිදර්ශනයක් අපේ විඥානයේ මේ සංස්කාර වැඩ කරන හැටි දකින්න. සංස්කාර ටික තමයි විඥාණයට ගෙනල්ලා තැටියක් උඩ තියලා පෙනුමක් වශයෙන් ගෙනලා පෙන්වන මෙන්න රටේ தત્ත්වයේ දේවයන් වහන්සේ. මෙන්න මේකට උත්තර දෙන්න ගියා. එයා පොත පෙරලා මේ රාජනීති බලලා ආ මේක නම් தત્ත්වය මේකයි උත්තරේ. මේක නම් தત્ත්වය මේ සාධාරණයි. හැබැයි මේ දෙන තොරතුරු පක්ෂග්‍රාහී බව ඒ විඥාණයට දැනගන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ බලන්නේ බුදුරජාන් අපිට දෙන උපක්‍රමය. එතන බුදුරජාණන් අපට දෙන ප්‍රතිපදාව තමයි මේ සංස්කාර අයින් කරන වචී සංස්කාර, චිත්ත කාය සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන් මේව తాවකාලික පොඩ්ඩක් සංසිඳවලා විඥාණයට බලන් ලෝකෙට මුණ දෙන්න අරින්න. ඇති හැටියට මුණ දෙන්න අරින්න. විඥානේ කොච්චර අපහසුරපත් වෙනවද කියලා. විඥානේ කාන්තාරක වෙලියට දැල් දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ ලකින්න බෑ. වසන්න බැරි තත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් හැම ගහපු එළදෙනක් වගේ කොහේ ඉන්දයක්වත් ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. වර්තමානට මුණ දෙන්න විඥානේ ලෑස්ති නැහැ. විඥානේ හැම වෙලාවෙම කට්ටක් බලාපොරොත්තු වෙනවා. විඥානේ හැම වෙලාවෙම පලිහක් බලාපොරොත්තු වෙනවා. විඥානේ හැම වෙලාවෙම මේ ආරක්ෂක බලල්ලා බලාපොරොත්තු වෙනවා. මොකද සංස්කාර අපිට ඇඳලා තියෙන්නේ මේ ආරක්ෂාව බරපතල ප්‍රශ්නයක්. ඔය කෑවබියෝ වගේ නෙවෙයි ආරක්ෂාව බලන්න ඕනේ. තන්නේ කර දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඉතින් ආරක්ෂාව පතන හැම එකකටම ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුව හැමදාම උගෙන් ටැක්ස් ගන්නවා. ටැක්ස් කරන ඌ ඌ හිරේ දාන. එච්චර තමයි ආණ්ඩුව කියන්නේ. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා අපි ස්වාධීන නැත්නම් අදීන චිත්තක්ෂණය මනුෂකමක් එපා. වික්ෂු භාවයක් එපා. පිරිමකමක් එපා. චිත්තක්ෂණයක් ගන්න. ඒ චිත්තක්ෂණය ගන්න පුළුවන්කම නම් සරුවචනාංශයේ અભීතව ප්‍රකාශ කරලා තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභයත් එක්ක කෙනෙකුට වර්තමානට හිත ගන්න පුළුවන්. ඒ ඒ තාකලයා භාවනාවට බහුලයි. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා දැන් මම දෙන වගකීම තමයි මේ චිත්තක්ෂණේ දෙකක් කරන්න, තුනක් කරන්න, හතරක් කරන්න. ඒතර කොච්චර විඥාණය අශීරුවටපත් වෙනවද කියලා. විඥානේ ආහාර නැත්තරටපත් වෙනවද කියලා. විඥානේ පෝර නැත්තරටපත් වෙනවද කියලා. අපපතිතිත බවටපත් වෙනවද කියලා. එතකොට යෝගාචරය සහලවනවා. අප්පිරිය වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. හිටගෙන සක්මන් කරනකොට නිින්දට වැටෙනවා. බය ඇති වෙනවා. අනේ මේක භාවනා කරලා හරියයිද? දැන් අර සංසාර දුක නැති කරන වෙනුවට තිබුණත් වැඩිය සංසාර දුකක් නේද මේ තියෙන්නේ. නිකන් වැල් ගැඩවිල්ලෙක් වගේ වුණා නේද? කොඳුයට පෙළ නැති සතෙක් වුණා නේද කියලා. මේ යෝගාචරය භාවනා පරියන්කේදී එහෙම නැත්නම් මේ අපමත්තෝ රූපකට්ටෝ කියන විදිහට අප්‍රමාදීව තැනකට වෙලා තමන්ගේ දේ එළඹ චිත්තේ බලන් ඉන්නකොට එයාට මේ අනන්‍යතාවය නැති වෙලා යනවා. හරියට ගඟක් ගිහිලා මුහුදට වැටෙනා වගේ වර්තමාන චිත්තක්ෂණය පවත්නකොට අර ඌණ භාවය, අතෘප්තිකර භාවය, තෘෂ්ණාවට ආහාර නැතිවීම, විඥාණයට ආහාර නැතිවීම එක පැයෙන් තේරුම් කළ දෙන්න පුළුවන්. ඒකට ওই ගණන් අවුරුදු ගණන් භාවනා කරන්න ඕනේ නමුත් කිසිම කෙනෙක් මේක මේ භාවනාවේ දියුණුවක් වශයෙන් සහ විඥානයේ අපතිත භාවයේ පත්වීමක් තේරෙන්නේ නැහැ. එයාට පේන්නේ මට බ්ලඩ් ෂුගර් එක බහලා ගිඩිනස් ඇවිල්ලා වගේ. එයාට වෙන්නේ ප්‍රෙෂර් එක නැගලා මට පාලනය කරගන්න බැරිනවා වගේ. එයාට ඉතින් වෙන මොකක් හරි පැරමීටරයක් එහෙමේ වෙලා මට වෙන්නට වැඩිය නිදිමත ගතියක් තියෙනවා. මට වෙන්නට වැඩිය කම්මැලි ගතියක් තියෙනවා. නීරස ගතියක් තියෙනවා. මේ ඉඳගෙන ඉන්නවත් බෑනේ. ඇවිදින්නත් බෑනේ. කියලා ඇතුලෙන් එන දුක්ඛ සත්‍ය එයා හිතන්නේ භාවනාවට කරදරයක් කියලා. මේ පේන ආර්ය දුක්ඛ සත්‍ය. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයකම තියෙන පිළියම. හැම චිත්තක්ෂණයකම තියෙන පෙළන තවන ගතිය මේ දුකේ ලෝකෙ පිහිටලා තියෙන කියන එක පේනකොට එයා හිතනවා මේක මට විතරක් ආපු අනික් කටිනා ෂෝක් එක ඉඳකට භාවනා කරනවා මට හරිම කම්මැලි. හරිම නීරසයි. ඒක ඉරියව්වක ඉන්නම බෑ. එකම අරමුණක හිත තියන්නම් බෑ. කූඩල්ල කොට්ටුවට තිබ්බා වගේ. ලාහට ගෙම්බෙකුතු කෙරුවා වගේ. ඉතින් මේ ප්‍රයත්නයේදී යෝගාචරයේ කවදාකවත් මේ අසරණ අහිංසක తত্ত্বය කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවට දාන්නේ මොකද ලැජ්ජයි යාට. එයා හිතනවා මේ අපේ පවුලේ අපේ කුලේ අපේ පලාතේ අපේ කණ්ඩායමේ ප්‍රශ්නයක් වෙන්න නැත්නම් මේක මගේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියන්න බෑනේ අනික් කට්ටිය ෂෝක් එකට ජොලිය ජීවත් වෙනකොට මම කොහොමද මේ කුණු කන්දල් ලෙලි කරන්නේ මම මේ ආයෙ භාවනා කරන්නේ නිවන් දකින්නයි බැලින්නම වෙලා තියෙන මොකද දුක වැඩි වෙලා තියෙනවා දුක ගොජ දාන්න පටන් ගන්නවා ආන්න මේ බව තේරුම් අරගන්න මේ විඥාණය විසින් මොකකින් හරි යා ව්‍යාපෘත වෙන්න කටයුතු කරන ගතිය එහෙම නැත්නම් ඡන්දදායකෙක් ඡන්දෙ ඉල්ලනකොට දහසකුත් එකක් කතා කරලා කියනවා මට නායකත්වයේ දෙන්න එදාට මම හිටගෙන දිවි ලෝකෙ මවන්නම් කියලා. ඉතින් මේ මනුස්සයට ඒ ටික කියා ගන්න බැරි නම් ඡන්දදායකත්වයක් අපේක්ෂකත්වයක් ගන්න බෑනේ. ඒකේ වැඩිම දෙඤ්ඤන් සල්ලි වලින් පොරොන්දු දෙන එක තමයි. විඥානේ ඔච්චරම තමයි කරන්නේ. අපිට දහසකුත් එකක් ප්‍රාර්ථනා ඇති කරලා ඒ විනෝට ඇමති මණ්ඩලයට සියලු දේ කරලා දෙන ප්‍රධාන ඇමතිවරයා විදිහට සංස්කාරපත් කරලා විඥානයේ ඉන්න කොටු ඇතුළට වෙලා සංස්කාර විසින් ගෙනත් දෙන දේවල් අනුභව කරනවා. ආන්න මේ කොටුව කඩාගෙන පයින් එකට තමයි කියන්නේ පබ්බජ්ජා කියලා. ගාල කඩාන පයින් එකට තමයි පබ්බජ්ජා කියලා කියන්නේ. ගාල ඇතුලේ ඉන්න එක තමයි මේ පෘ탁ජන කියලා. එතකොට අපි හැම වෙලාවෙම සංස්කාර විසින් ඇදලා දෙන අගයන් ආඩම්බරයෙන් වල තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට පුළුවන් වුණා නම් වචී සංස්කාර නතර කරගන්න. සංස්කාර වලින් තුනෙන් එකක්. වචී සංස්කාර කියලා කියන්නේ මෙනෙහි කිරීම සහ අරමුණු දැන ගැනීම තමයි වචී සංස්කාර කියන්නේ. මෙනෙහි කිරීමකින් තොරව අරමුණ පවත්වා ගන්න පුළුවන් තත්ත්වයක් යෝගාවචරයට ඇති වුණා නම් ඊට පස්සේ තමන් මේ ඉන්නේ මෙන්න මේ අරමුණේ කියලා වටහා ගැනීමේ ශක්තියක් ඇති වුණා නම් එයා විතක්ක ਵਿਚාර දෙක බලෙන් නොකර අමෝරාවෙන් නොකර විතක්ක ਵਿਚාර දෙකේ කෘත්‍ය සම්පාදනය කරනකොට අපි කියනවා එයා වචී සංස්කාර සමතේටපත් කිරුවා කියලා. ඒකට කොච්චර කාලයක් අරමුණ ඇසුරු කරන්න වෙයිද? කොච්චර කාලයක් අරමුණ හුරු කරන්න වෙයිද? නම නොකිය අපි ආස්වාස කරන වෙලාවදී ආස්වාසේ නොකිය ආස්වාසේ ඉන්න බව දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ප්‍රස්වාසයේ වෙන් කරන දේ හොයා බලන්නේ නැතුව ඉබේම වැටෙනවා ආස්වාද ප්‍රසවාසේන උණුසුමයි. ආස්වාද මට සීතල දැනෙනවා. ආස්වාද මට නාසිකාග්‍රේ දැනෙනවා. ආස්වාද මන් දන්න ප්‍රසවාසය නෙවෙයි කියලා. ආස්වාද මන් දන්න සබ්දයන් නෙවෙයි කියලා. වේදනාවක් නෙවෙයි කියලා. අන්න ওই කාරණා දෙක මිනේ කරමින් කරමින් වගලාගත් අරමුණ මිනේ නොකරමින් කරන්න පුළුවන් වෙලාවට අපි කියනවා අනායාසින් භාවනා යනවා කියලා. ඊට පස්සේ අරමුණේ විස්තරය ඉතා ඉතාමත්ම වැදගත්. නිවන වගේම වැදගත් දේ. ඒක හොයන්නෙත් නැතුව තොරතුරු Tamanට ඉබේ එළියට එන විදියට සික්කු අඹරනකොට තෙල් වැක්කරන වාගේ ඒ ਵਿਚාරය මානසිකාරය නොකරම ඒ තොරතුරු ටික අරගෙන වார்த்தාවට දාන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි. ඒ යෝගාවචරය විතක්ක ਵਿਚාර දෙකේ වැඩ කටයුතු ඉස්සලා මෙහෙवला කරපු එක සකස් කරලා කරපු එක සංස්කරණය කරපු එක අසංස්කාරිකව සිද්ධ වෙනවා. අවිඥානිකවම සිද්ධ වෙනවා. අචේතනිකවම සිද්ධ වෙනවා. එතකොට යෝගාවචරය කොතන හිටියත්, උලේ හිටියත්, පිළේ හිටියත්, ඒ ඉන්න ඉරියව්වේ ඉන්න චිත්තක්ෂණය බොහෝම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මම මෙන්න මේ ඉරියව්වේ ඉන්නේ. මම ඒක දන්නේ මෙන්න මේක නිසා. මේක වෙන ඉරියව්වක් නෙවෙයි. මං ආස්වාසේ ඉන්න ප්‍රසවාසේ නෙවෙයි. මම ඉන්නේ පිම්බීමේ හැකිලිමේ නෙවෙයි. මම ඉන්නේ හැකිලිම නම් පිම්බීම නෙවෙයි. මම ඉන්නේ සක්මනේ වමේ නම් දකුණ නෙවෙයි. ආන්න මේ ටික පිළිවෙලට කතා කරන්න පුළුවන් නම් අපි කියනවා වචීව සංඛාර වශයෙන් වචී සංස්කාරය සමතේ උනායි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ වචී සංස්කාරය යම් ප්‍රමාණයකට සමතේකටපත් නොවි කාය සංස්කාර සමතේකටපත් වෙන්නේ නැහැ කියලා. ඉස්ලාම් භාවනා පටන් අරගන්නේ වචී සංස්කාර සමතේ. ඊට පස්සේ තමයි ආනාපාන සතිය පටන් අරගන්නේ. ආනාපාන සතිය මුලින්ම තියෙන්නේ පස්සම්බයං කාය සංඛාරං. එතකොට මේ යෝගාවචර තේරෙනවා මේ එන දේ බලනින්නවා මිසක හැප්පෙන්නේ නැතුව චෝදනා කරන්නේ නැතුව ඉන්නවනම් මේ හිත තැම්පත් වෙන එක අර වෙන වෙන්න දෙයක් නැහැ. බොර වතුර ටිකක් කරන වීදුරුක දාලා කබඩයක් උඩ තිබ්බොත් ඔක තැම්පත් වෙනවර වෙන මොනව කරන්නේ. ඇවිස්සුවොත් තමයි කලල් මඩ ඇවිස්සෙන්නේ. ඒකට එන කවචී සංකාර පස්සේ කාය සංස්කාර. ආස්වාද ප්‍රසාර සංසිදන. ආස්වාද ප්‍රසාර අල්ලගෙන වෙන් වෙන් වශයෙන් බලව අර විතක්ක ਵਿਚාර යොදවල ඒක ඉබේ වෙන්නරියට පස්සේ ආස්වාද ප්‍රසාරේ හෝ පිම්බි මැකිලිම හෝ වම දකුණ හෝ සංසිදෙනවා නම් ඔන්න කීත හැකියි කාය සංස්කාර සංසිඳනයි කියලා. ඒකින් භාවනා ලෝකේ ලොකු පිම්මක්. ඉතුරු වෙන්නේ චිත්ත සංස්කාර විතරයි. චිත්ත සංස්කාර වල තියෙන්නේ ඒ වෙලාවේ ඉන්ද්‍රාංගයෙන් එන තොරතුරු හැසිරීමක් නෙවෙයි. අර බැංකුවේ තියෙන දේවල්, ගබඩාවේ තියෙන දේවල් අගයන් ආඩම්බරයන් වේදනා සංඥා වශයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් හීනමවනවා. ඉතින් දෙයියෝ පේනවා. ඉතින් මැරිච්ච අත්තම්මා පේනවා. ඉතින් ගිය දිවේ දේවාල දිවි ලෝක පේනවා. ඉතින් මෙව පේනකොට මේ යෝගාවචරයට අර ඒ වෙලාවේ ගියාට වැඩිය ඒක සමීප වෙලා පේනවා. මොකද ඇතුලේ මම හරලා ගත්ත දෙන්නේ. ඒතකොට යෝගාවචරයට ක්‍රමයක් නැහැ මේක විකාරයක්ද ඇත්ත දෙයක්ද කියලා හිතන්න. මේක සංස්කාරයක්ද ප්‍රകൃතියක්ද කියලා අල්ලන්න බෑ. නමුත් යෝගාචරය එතෙන්ට ආපු පාර දන්න නිසා එයා දන්නා මේ ඉඳුරම්බත් දෙකක් නෙවෙයි මේ සිද්ධ වෙන්නේ කියලා. මේ මනසෙන්ම හදාගන්න විකාරයක්. ඉතින් පිස්සු තියෙනවා නම් ඔය වෙලාවේ පිස්සු ඩබල් වෙනවා. වෙන වෙන මානසික අසහන තියෙනවනම් වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද එයාට මේ ඇත්තටම ඉඳුරන්ට අහු වෙලා පේන දෙයක්ද මේ පේන්නේ නැත්නම් මනසෙන් හදාගත්ත දෙයක්ද කියන දේ වෙන් කරන්න බැන්නා. ඒකට පිස්සු කියලා තමයි කියන්නේ. මේ ඇත්තද සංකල්පයක්ද? එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ වගේ තියුණු ගවේෂණයක් නොකළොත් අපි හැම වෙලාවෙම සංකල්පවල තමයි ජීවත් වෙන්නේ. හදාගත්ත හීන ලෝකේ අපිම රජ වෙනවා. අපිම අයියා වෙනවා. අපිට ඕන විදිහට අපි ව්‍යවස්ථා හදාගෙන ජීවත් වෙනවා. නමුත් එළියට ඇවිල්ලා බලනකොට වීදුරු ගයක් ඇතුළේ ඉඳලා තියෙනවා. ලවුන් කවුරක්වත් නැහැ. ඒක නිසා මේකට කියනවා මේ විශ්වය කියන එකට ඉංග්‍රීසියෙන් යුනිවර්ස් කියලා කියනවා. දැන් යුනිවර්ස් කියන වචනේ වලට මල්ටිවර්ස් කියලා දාලා තිනවා. හැම එකම තමන්ගේ විශ්වය තුල. තමන් හදාගත්ත ලෝකෙ දෙකක් එකතු කරන්න බෑ කවමදාකවත්. පුතත්ජනයා පෘ탁 පෘ탁. මගේ රුචි අරුචිකම් වෙනස්. මම කවුරුත් එක්ක කතා කරන්න කැමති නැහැ. මම ඇවිල්ලා වෙනස්ම જાතියක් කෙනෙක් කියලා මම අමුතු જાති සතෙක් කියාගෙන ඉඳ හදන ප්‍රත්‍යඥය. ඒ නිසා අපි එකම ලෝකේ හිටියට ඉන්නේ වෙනස් වෙනස් ලෝකවල. අපි ඔය මහලු පල්ලමේ හිටිය මාස 6ක් විතර මහලු පල්ලමේ ඉන්නකොට අපිට එහෙම උපදේශයක් දෙනවා බයිසිකල් ළඟ ඉන්න ඕනේ. ඉතින් මයිලකට කැඩිච්ච බයිසිකල් තිබ්බා. පස්සේ කෝච්චිය දාලා නැවිල්ලලා ඒක හදාගෙන ඉතින් ඕකේ තමයි පැද්දේ. ඉතින් පැද්දාම ඒක විනාඩි 10ක් 15ක් අපි කොහොමද දවල් දාහනේ කැමරේට එමු යනකොට බයිසිකල් කියන්නේ. මොනවා හරි එකට යන්න උනන් 100ක් යනවා බයිසිකල්. කෙල්ලොත් යනවා කොල්ලොත් යනවා. ඉතින් අමුතු ලෝකයක් නෑ මීමැසි පොදියක් වගේ. ඉතින් හැම කෙනාම ජීවත් වෙන්නේ බයිසිකල් ලෝකේ. සමහර බයිසිකල් පදින්න පුරුදු වෙන්නේ එදා. වැටෙන්න ඉතුරු වෙන්නේ එදා. ඊට දෙවොන්න පෙර දිනට ආවා. පෙරදෙන්ට ඇවිල්ලිවල තවල්ට දාන කැම ගත්ත හෝල් එකට ගිහිල්ලා එකට ඇවිල්ලා ලෙක්චර්ස් ඉන්න ඔක්කොම නිින්ද යනවා. ඉන්නකොට හීනෙන් ඔක්කොම බයිසිකල් පදිනවා. අපි හිටිය පිස්තා කියලා එක ඌ කියනවා මචං පුදුමයිලු ඇක්සිඩන්ට් වෙන්නේ නැති. හැම එකම හීනෙන් බයිසිකල් පදිනවා. මේ 100ක් ඉන්නේ පද්ද කාමරය ඇතුළේ බයිසිකල් 100ක් පදිනවා. 100 දෙනෙක් හීන දකිනවා. ලෙක්චර් එක අහන්නේ නැහැ. ඉතින් කියනවා මචං පුදුමයි මමත් බයිසිකල් එකේ හිටියේ මම උඹ ඒක ණයට අරගෙන හිටියේ. ඇක්සිඩන්ට් වෙන්නේ නැති එක පුදුමයිලු. මොකද අපි ඉන්නේ අපේ ලෝකවල. මේකට එන්න ඒ ඔය උපමා කතා වලින් කියන්න පුළුවන් උනට භාවනා ලෝකෙ උතෙන්ට එනකොට පේනවා අපි කොච්චර මනෝලෝකයක ජීවත් වෙන්නේ කියලා. මේ මනෝලෝකේ කවුද අපි ඔලුවට දැම්මේ අම්මයි තාත්තයි. අපිට අන්දනවයි කියලා ඔකට කියන්නේ. ඉදරන් මාත්‍යා මයෙන් අහනවා කවුද ස්වාමීන් වහන්සේ ඉස්සලම අපිට ඇඳුවේ? අම්මයි තාත්තයි. ඊට පස්සේ කවුද අඳන්නේ ගුරුවරයා. ඊට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඉතින් අපි ඇඳලා යන යන තැන අපේ ලෝකේ අරගෙන ජීවත් වෙන. ඉතින් අපේ ලෝකෙට ෆිට වෙන තැන හම්බෙච්චාහන් කියනවා මෙයා බොහෝම හොඳ කල්යාණ මිත්‍යා මගේ රුචි කරගෙන වලට කැමති. අනේ මෙයා ළඟ පණ දීගෙන හරි ඉන්න ඕන. යම් මේකෙන් කවුරු හරි කියනතෝ ඉන්න පිස්සු ලෝකේ කකෝ සබම් බබුලක ඕක බොරුවක් කියලා අම්මද බොල. කේන්ති යනවා, චෝදනා කරනවා. ඊට පස්සේ කියනවා කිසිම අනුකිරි අගයකට ආරම්භයට සලකන්නේ කිලින්ම බයිනවා. මගේ සබම් බුබුලට ඇඟිලි තිබා. ඇඟිලි තිබ්බ ගමන් සබම් බුබුල පුපුරනවා. ඒක සබම් බුබුලේ හැටි. ඉතින් මේ මනුස්සයාට සම්පූර්ණ පපුවට ගිනි තිබ්බා වගේ. ඉතින් ඇයි ඉන්නේ? නමුත් මේ මනෝ විකාරයක් බව මේ සංඥාමේ ලෝකික ජීවත් වෙන්න බව ඔතෙන්ට එනකන් තේරුම් කරලා දෙන්න බෑ. ඔතෙන්ට ඇවිල්ලා තේරුම් කරලා දුන්නොත් තේරුම් ගත්තොත් යෝගාවචරයේ කුණොත් තථාගත වුණොත් එයා දන්නවා මේ අපි ඉන්නේ සංඥා වේදනා දෙකේ කියලා. පිටලෙල්ල ගිහිල්ලා ඉඳුරංගේ සම්බන්ධේ නැහැ. රූප වේදනා රූප ශබ්ද ගන්ධ රස වලින් අපිට ඒ වෙලාවේ වැඩක් නැහැ. එහෙන් කනේ දිවෙන් ආසින් වැඩක් නැහැ. මනෝ විකාරක ජීවිතය. මේ මනෝ විකාරය ඇතුලේ තියෙන දේ පිටතට යනවද? පිටතට තියෙන දේ ඇතුලට වෙනවද කියන ගලණේවත් තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒක ප්‍රകൃතියක්ද සංකල්පයක්ද කියලා තේරුම් ගන්න බැරි නිසා ගොඩාක් කතා කරන්න ඕනේ. කටට කියන්න සිද්ධ වුණොත් එහෙම මෙන්න මේමයි මේමයි කියලා ඒක කියන්න එකම දේ හතර සැරයක් කියන්න ඕනේ. මොකද තේරෙන්නේ නැහැ. මොකද එයා ඉන්නේ වෙන ලෝකෙක. මම ඉන්නේ වෙන ලෝකෙක. ඉතින් සරුවචනාංශය සඳහන් කරන්නේ යම් වෙලාවක යම් අවස්ථාවක ඒ චිත්ත සංඛාර වල මනෝ සංඛාර කියලා සඳහන් කරනවා යම් වෙලාවක මම ඉන්නේ මේ සංඥා වේදනා දෙකේ <clears throat> ගැඹුරේ අපි මේ ගහ බැන ගන්නකොට බත් කනකොට නම් ඉන්නේ මේ රූප ලෝකේ ඊට පස්සේ මනෝමය ලෝකේ. ඒ දෙකම බැසට පස්සේ යන්න පුළුවන් දැන් උනත් ශිල්පේ දන්නවනම් ප්‍රතිපදාව දන්නවනම් කෙලස් කපනවනම් ඔය සංඥා ලෝකෙට. ඒ සංඥා ලෝකෙට ගියාට පස්සේ තේනවා මම හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඒ සංඥා ලෝකෙට ගියාට පස්සේ අනේ මෙතෙක්කල් මම දැන් මේකෙන් ගැලවිච්ච ගමන් යන්නේ ආය සංඥා ලෝකෙට. නමුත් මේ සංඥා ලෝකේ තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ අපි ඔක්කොම සමාන දෙයක් මෙතන තියෙන මනුස්සකම. ඒතියෙදි මම වෙනස් වෙන්න හදන හැටි. අමුතු වෙලා පෙන්වන්න හදන හැටි. ඒ තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. නෙමෙයි අපි ඔක්කොම මොන තාලෙන් නාඩගම් නැටුවත් හරිම අහිංසකයි. ඇතුලෙන් පුදුමාකාර මනුස්සකමක් තියෙන. අපි ඔක්කොගෙම නිවන තියෙන්නේ. තථාගත ගතිය තියෙන්නේ, හේව් ගතිය තියෙන්නේ. අපි ඒක පෙන්වන්න හදනවා. මගේ ක්‍රමයට, මගේ සංස්කෘතියට, මගේ රුචි අරුචිකම් වලට, මගේ සංකල්පනාවලට ඊට පස්සේ අනිත් එක්කනත් ගැටෙනවා. ඉතින් ඒ නිසා මේ සංඥා වේදනා මට්ටමට ගිහිල්ලා ගියාට පස්සේ ඒ සංඥා වේදනාවල මම සහ මම නොවේ කියලා කිසිම සීමාවක් නැහැ. ඒක ඔක්කොම නිකන් මනසින් හදාගත්ත මරියාදාවල් සීමාවල් මේ ඕදියක් තියෙන. මේ ඔක්කොම සංස්කෘතියෙන් අපිට දාලා තියෙනවා. උපදිනකොට කියන අපේ ගන්න නෙවෙයි. ඒක නිසා විඥානයේ කවදා හරි ස්වාධීන සෛවරී ස්වෛරී ගතියට යන්නේ මේ සංස්කාරයන්ගේ උල්පන්දම නැති වෙච්ච දවසේ. හැබැයි සංස්කාරයන්ගේ උල්පන්දම නැති වෙනකොට මම යදී වෙනවා. සංස්කාර උල්පන්දම නැති වෙනකොට භාෂා ව්‍යාකරණ නැති වෙනවා. සංස්කාර උල්පන්දම නැති වෙනකොට මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවා. සංස්කාර උල්පන්දම නැති වෙනකොට අපි අතර එක්කෙනෙකුට ඉස්සරහා එක්කෙනෙක් යන්න ඕන කමක් නැහැ. ඔක්කොම ගංගානම් ගඟේ වැලි තලාව තියෙන වැලියටයක් වාගේ. ඔක්කොම මහමෝදේ වතුර කඳුලක් වගේ. ඔකට මේ මම ලොකුයි, මම පුංචි, මම උසස් කියා ගන්න හදනවනම් ඒකෙදී කියන ප්‍රමාණයට දුක් වේදනා ගන්නවා. එහෙම නැත්නම් මේ තථාගත වෙනකොට ගංගාවක් ගිහිල්ලා වතුරට දිය වුණාට පස්සේ ගඟකට දිය වුණාට පස්සේ ගංගාව දිය වුණාට පස්සේ වෙයි කියනවාද අපි? ගංගාව මෝදට ගියාට පස්සේ නොවේයි කියනවාද? ගංගාව මෝදට ගියාට පස්සේ වෙයිත් නොවේයි දෙකම කියනවාද? එහෙම නැත්නම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියනවාද? මොකද ගංගාව නෙවෙයි ප්‍රශ්නේ ගංගාව පිළිබඳ සංඥාවයි ප්‍රශ්නේ. මුහුදේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මුහුද කියන සංඥාවයි ප්‍රශ්නේ. ඒ නිසා මේ සංඥා දෙකක් එකතු වීම එකයි එකයි එකතු වෙලා දෙකක් හැදෙනවද එකයි එකයි එකතු වෙලා 11ක් හැදෙනවද කියන එක අද විශාල ප්‍රශ්නයක්. අද මේ 11 dimension කියලා 11 සාකාරික දැකීමක් කැම්බුරුම ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වනවා. ඒතර එකයි එකයි ළඟ ලිව්වහම 11 වගේ නෙවෙයි. එකයි එකයි එකතු කරපුවාම දෙකක් වෙනවා. දෙක කියන ද්වේතාවය කියලා කියනවා. ඉන්දියාවේ ආගම් වල තිබුණේ අද්වෛතේ. බුදුජානන්සේ කිය සඳහන් කරලා තියෙන්නේ සංස්කාරවල විතරයි ඔය 1 1 එකතු වෙලා 11 වීම හරි 1 1 11 එකතු වෙලා 2 වීම හරි 1 කියන එක හරි ඔක්කොම සංස්කාරවල තියෙන එකක්. ඒ සංස්කාරයක තියෙන තාක්කල් විඥානය රජ කරන්නේ අපි ඇඳලා දීපු ලෝකෙක. ඒ නිසා පුළුවන් ද විඥාණයට විමුක්තිය ලැබලා දෙන්න. මේ මේ සංස්කාරයන්ගේ නිවස හදස්සියෙන් ගලවන්න. ගලවන්න බැරි වෙනට ෆයිට් කරන උත්සාහ කරන එකම එක තමයි මමයා. මමයා නැවත නැවතත් සංස්කාර වලට අර චිත්‍රය ඇඳලා දීලා එහෙම නැත්නම් ඒ සීමාවල් බැඳලා දීලා විවස්ථා හදලා දීලා විඥානේ රජ කරනවා. ඒතකොට සංස්කාරයන් වලට තමන්ගේ රුචි අරුචිකම් ඉෂ්ට කර ගන්න පුළුවන්. ඒක තමයි ආණ්ඩුව කියන්නේ. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ওই ජනමාධ්‍යයට කොච්චර බැන්නත් ජනමාධ්‍යයේ අන්තිම කැතම කැල්ල තියෙන්නේ අපේ විඥානේ. විඥානේ හැම වෙලාවෙම දෙකට බෙදලා මම කියන පැත්තක් හදාගෙන ඒක අරකට වැඩිය ලොකුයි. ඒක උත්තමයි. ඒක ශ්‍රේෂ්ඨයි කියලා ඒ තමන්ගේ කැපී පේන දඟලන දැඟලිල්ල ඉතින් බුදුරජාන් වහන්සේ කෙලස් කියන නමින් හඳුන්වන එකට මාර සංකල්පයෙන් හඳුන්වලා දීලා තියෙනවා. මේ අනික් අයට වැඩිය මම වෙනස් කියලා පෙන්වන්න හදන ගතිය. අපි කවදාකවත් මේ ඔක්කොම අපි එකම මිනිස්සු. අපි ඔක්කොම එකම සංස්කාර ගතියක් මේකේ තියෙන කියන එක තේරුම් ගන්න වෙනුවට අපි හැම වෙලාවෙම වෙන්ව සිට ගන්න හදන ගතිය තමයි පෘ탁 ගතිය කියලා කියන්නේ. ඉතින් මේ පෘ탁 ගතිය එනකොට දන්නවනම් ඒක තමයි ලොකුම ලොකු ඥානය. මම මේ කටයුත්ත කරන්නේ මෙන්න මෙතනින් කැපී පෙනීම සඳහායි. ඒක ඒක සමහරලාට දන්නේම නැහැ. ඒවා අනුසේ වශයෙන් වැඩ කරන බොහෝ විට වංචනික වැඩ කරන්නේ. බොහෝ විට ෂට විදියට වැඩ කරනවා. බොහෝ විට මායාවී කාර්යයට වැඩ කරනවා. නමුත් මේකේ ලස්සන තමයි මේ ෂට මායාවී වංචනික ගති භාවනා නොකරන කෙනාට නම් ළඟින් යනකොට ගඳෙන් කීයයි. ඒකට මේ මහා ඥාන ලබන්න ඕනේ මේ යමේ නටාගෙන යන්නේ මොකහටද කියලා මේ කෙහෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා පැත්තකට බලහින්න මනසට තේරෙනවා. ඒ බුදුහාමුදුරෝ පෙන්ලා දෙනවා ඒක තනක කතාවක් රජ කෙනෙක් මේ බමුණෙකුට මොකක් හරි කරපු රෝහිත කවුන්ට හොඳ තෑග්ගක් දෙන නිසා බමුණත් රජුරවන්ට තෑග්ගක් දෙනවා. ඒ තෑග්ගේ තියෙන්නේ ඉතාමත්ම තුනී සලුවක්. ඉතින් ඒ රජුරෝ රාජසභාවේ ඉඳදී සලුව ගෙනලා පූජා කරනවා. ඊට පස්සේ රාජසභාවේදී විවෘත කරලා පෙන්නනවා. විවෘත කරපුවා කියන මේ සලුව පේන්නේ ඥානවන්තයාට විතරයි කියලා. අනිකයට පේන්නේ. ඉතින් සලුව අර දෙන්නෙක් කියලා දිගහැරලා පෙන්නනවා. ඉතින් රජුරෝ කියනවා එව්ව මට හොඳට පේන ඔන්න කොන නැමිලා තියෙන දිගාරින්න කිව්වම අර කට්ටිය හදලා පේන. රාජසභාවේ කට්ටියට පේන්නේ. රාජබව මොනයි. ඊට පස්සේ රජුර කරන්නේ අර සලු ඇඳගෙන රට්ටුන්ට කියනවා මේ සලුවක් මම ඇඳගෙන ඉන්නවා. ඒක පේන්නේ ඥානවන්තයෙට පෙමනයි. කියලා ආපු බමුණ දෙන්න ඇඳුම් ඔක්කොම ගලවලා අර සලුවෙන් රජුර සරසලා ඇතෙක් පිට නංගවල පෙරහැරියා. ඉතින් මිනිස්සු ඔක්කොම දකිනවා. දැන් රජුර ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් නෝඩ වෙන්න කැමති පොඩි කියලා කියනවා අනේ යාට බහින රජුර හෙළුවෙන් කියලා. එතකොටයි ඔක්කොටම තේරෙන්නේ ඔක්කොමලා ඇඳලයි කියලා. පොඩි කාට ඇඳලා නැහනේ. ඌට වෙන රජුරෝ ඇතාවෙට හෙළුවෙන් ඉන්නේ කියලා. අනිකට කියන නෑ නෑ මට කියන රජුරෝ කියව නිසා මම ඇඳුමක් අඳින බව පේනවා ඒගොල්ලන්. පේන්නේ ඒගොල්ලන්ගේ තියෙන අවිද්‍යාව තමයි. ඒ නිසා මේ හැම කෙනෙකුම නැටුවට මතක තියාන භාවනා නොකරන පොඩි එකාට පේනවා. අපි මේ නටන නාඩගම අපි ඇඳලා තියෙන හැටි අපි මේ නාටකෙමේ මොන චරිත රඟපාන්නේ කියන එක පොඩි එකාට පේනවා. ඉතින් ලොකුවන්ගේ ලෝකයක් නිසා පොඩි උන් හරි අසරණයි අද. පොඩි උන්ට පොඩ්ඩක් කතා කරලා කිව්වොත් එහෙම ඔය සංස්කරණය නොකරන ලද්දේ තමයි හොඳ දේ කියලා උන් තථාගතයි. මේ සංස්කරණයක් නේ අධ්‍යාපනය කියලා දාලා දෙන්නේ. අතරස් කරලා මූ රේකී ක්‍රමයට ඔළුව වයර් මාරු කරලා දෙනවා. ඒක ලෝ විභාග තියලා පාස් කරලා ඌට කෝට් එකක් අඳිනවා. උපාධි කෝට් එක. ඒල අන්තට්ටෝක එකකුත් පළඳවනවා. වල හැම තැනම බෝඩ් ගහලා තියෙන්නේ. මේ ඉපදිච්ච කිරි දරුවන්ගේ පාට පවා කෝට් එක අඳවලා කැප් එකක් දාලා පාරයින් දාලා තිනවා අධ්‍යාපන කඩ. ඔය හිතනවාද ඔයගොල්ලෝ මේ දරුවන් කෙරේ අනුකම්පාවෙන් පතල මහා කරුණාවෙන් කරන වැඩක් කියලා. එහෙනම් මේ අපිට දෙන්න හදන මේ දයානුකම්පාවෙන් කියලා නෑ. අපි දන්නවා අපි සංස්කාර කනවා. කොයි එක දුන්නත් කනවා. කාපු ගම විඥානේ දාස වෙනවා. පුළුවන් ද සංස්කාර වලට විඥානේ විඥානේ පුර සංස්කාරයන් දුන් ගලවලා දාන. හෙළුවෙන් පෙනී හිටින්න. ඒක තමයි යථා භූතය කියන්නේ. ඇති හැටි කියන්නේ. ඉතින් අපිට පේන්නේ ඇති හැටි හෙළුවෙන්. මේක කාලවට්ටම් කිරුවට පස්සේ තමයි ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන් නේ. එවෙන් තමයි වෙනද ව්‍යාපාරයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ හෙළුවට බයයි. ඇති හැටියට බයයි. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා සංස්කාර විතරක් නෙවෙයි යේහි විඥානේහි තථාගතස්ස පඤ්ඤාපේයමානෝ පඤ්ඤාපේය තං විඥානං තථාගතස්ස පහින. උඹලා ලෝකෙම ඇඳලා හිටියත් මම ඉන්නේ ප්‍රකෘතියේ. උඹලා ඇඳලා ඉන්න ලෝකෙට මම ගරු කරනවා. හැබැයි උඹලට බෑ මට අඳන්න. බුදුරජාණන්සේට අඳන්න බෑ. ඉතින් මේ බුදු හිතක් අපිට ගන්න පුළුවන් සතියෙන් ඉන්න හැම වෙලාවෙම. ඒ සතිය හිත වැඩි වෙන්න ඕනේ ඒකේ ಗುಣ තේරෙන්න. සතිය එක චිත්තක්ෂණයට අවිලා ගියාට ඒක තේරෙන්නේ නැහැ. ওই විස බීජ වුණත් ඇඟට ඇතුල් වෙන්න මේ විස බීජ ශරීරගත වෙන්න විස බීජ ගහණයක් ඇති වෙන්න ඕනේ. තනි විස බීජයකට යන්න බෑ ඒකට. එයා ගහණයක් ඇති කරලා ඒතර සෙවල පට්ටයක් හදාන ඒකෙන් උපස්තරේ බිඳගත්තට පස්සේ තමයි ඒක මේ විසබීජයක් ඇතුල් වෙන නිසා හැම දෙයකටම ගහණයක් අවශ්‍යයි. ඒ ගහණය තමයි කෙලසෙනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට දැනගන්න ඕනේ මේ අපිට ලැබිලා තියෙන මේ චිත්තක්ෂණේ වර්තමාන චිත්තක්ෂණය තථාගතයි. ඒක ඔය මොන જાති දැම්මත් කෙලසෙනවා. පිරිසුදු වතුර ගඳක් නැහැ, පාටක් නැහැ, රසක් නැහැ, හැඩයක් නැහැ. පැටර වතුරට ඕනේ ගඳක් පාටක් රසයක් හැඩයක් ආවොත් කෙලසෙනවා. ඒෂා පිටින් දාන හැම දෙයක්ම වතුරට දාන පාටක් ගඳක් රසක් වගේම ඇහැට වැටිච්ච කුණක් වගේ. ඉතින් ඇහැට වැටිය කුණ නැතුව මේක ජීවත් වෙන්න බෑ කතාව. නමුත් අපි භාවනා විදි කරන්නේ එක තැනක ඉඳගෙන සීතාමතා යමක් නොකර විශේෂයෙන් පරියන්කේදී වෙන දේ දිහා සම්පූර්ණ අවදි වෙලා බලائیں. සක්මන් කරනකොට එක වැඩක් කරන ගමන් වෙන දේ දිහා සම්පූර්ණ බලائیں. බලහින්න ගියාම පේනවා මේ විඥානේ කොච්චර යථාර්ථයට අකමැතිද කියලා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව දන්නේ එකට තමයි විද්‍යාව කියන්නේ. ඒ නිසා ඒකට අලුතෙන් මොනවත් අපිට අවශ්‍ය නැතිකම නෙවෙයි තියෙන්නේ. මේ සංස්කාර විසින් අපි වටවලල්ලේ ගෙනියන කතාව. ඒ නිසා ඒ සංස්කාර කරන්න ඒකේ ප්‍රශ්න නැහැ. මේ පස්පවලින් වෙන් වෙලා ඕන සංස්කාරයක් කෙරුවට ඒක ප්‍රශ්න නැක හොදන්න පුළුවන්. නමුත් ඒ සංස්කාර බව දන්නේ නැතුව මේ අනිමුත්තිකේ වගලා ගන්න ගියාම මතක තියාගන්න මේ ලෝකේ තථාගතවරු ඉන්නවා. ඔක්කොම පිස්සු පිහට්ටු නෙවෙයි. ඒ ඇත්තට පේනවා. ඇත්ත දන්නවා. ඒක නිසා අපි හැතිරෙන්න ඕනේ. එන්නේ ඒ තථාගතයන් ජීවත් වෙන ලෝකෙක වගේ ඉඳලා වරින් වර වරින් හරි කමන්නේ තමන්ගේ ප්‍රතිබිම්බය කණ්ණාඩියකින් බලන්න ඕනේ. බලලා මේ බුද්ධෝත්පාද කාලයක් බව අපිට උපත්්‍යම manussත්ත්ව පරිලාභයේ තියෙන බව ක්ෂණ සම්පත්තියේ තියෙන බව අන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්මයේ ඒකට අපි පැවිද්ද කියලා කියනවා චිත්තක්ෂණයට මේ දුර්ලභ වස්තු ලැබිලා තියෙද්දී තවත් මේ මොනවද හොයන්නේ කියලා මේ ලැබිච්ච දෙයට සමාදන් වෙලා ගත කරනවා නම් ඒක නා දුකර ගෙවන් කිරීමේ වර්තමාන ප්‍රමෝදය ලැබෙනවා. ඉන් එවිට මොනම හරි බලාපොරොත්තු වුණා නම් ඉතින් ලුණු වතුර බිව වගේ එන්න එන්න පිපාසයටපත් වෙනවා. ඒ නිසා ඒකට ඒකට අවශ්‍ය කරන ප්‍රභව, ඒකට අවශ්‍ය කරන භව සම්පatti, ඒකට අවශ්‍ය කරන මූලික ශක්ති ඔක්කොම ඇති මේ පිරිසට මේ කරගෙන යන වැඩේ තවත් නිර්හාංකාරව අහිංසකව ඍජුව කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අවසරයි අපේ ධර්ම දේශනා සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා රටන චාරිත්‍රාක් විදිහට අපි විනාඩි කිහිපයක් කරගන්නවා ධර්ම දේශන සාකච්ඡාවකට අවශ්‍ය වේලාව සඳහා කාට හරි නිසා දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්නම් තමන්ගේ භාවනාවට සම්බන්ධ වේලාවට ගැලපෙන ප්‍රශ්නයක් ප්‍රකාශයක් මාතෘකාවක් තියෙනවා නම් ධර්මදේශ සාකච්ඡාක මාර්ගයෙන් මතු කරන්නයි කියලා අපි මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු පරිසරයට වාර්තා කරගන්න දෙයක් නැති වෙනවා. පොරතුරු නැති වෙනවා ඒ සිද්ධිය දිහා බලනකොට ඒකට කියනවා මේ ගිහිල්ලා කියන්නේ මොකද්ද මම මෙන්න මොනවා හරි එකක් කරන්න ඕනේ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ හොයන්ට හොයන්ට එපා කියන්නේ නැත්නම් කියලා මතක් කරලා දුන්නොත් හොයන්නේම නැතුව අර ඒ සතිය පවත්වන එක තුල ඒ අවශ්‍ය ප්‍රමාණයට බහගන්නට බැරි වෙන විරක් මේ පිටි ගැලියා මොනවද එල්ලා ගහගෙන ඉන්න මෙන්න මේ බහින් ඇතුලට විරෙන්නේ නැති මේ පාගෙන යන්නේ නැතුව මේ සතිය පවත්වා ගන්න කොහොමද මේ ගෙනකොට මුල්ද බලාගෙන ඉඳලා මේ කොහොමද මේ සතිය පවත්වා ගන්න කියන එක පිළිබඳව සංකල්පයන් ඒ බුදුහාමුදුර තුන් පැත්තකින් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා මට මතක් වෙන මේ වෙලාව එකක් තමයි මේ එන හැම දෙයකම කරන්නේ සතිය කඩන කියලා මතක තියාගන්න. මේ හැම ආලවට්ටම කීම මොනවද කියන්න මොනවද තියෙන්න ඕනේ බලන්න මොනවද තියෙන්නේ ඔක්කොගේම කරන්නේ සති එකලස කඩන එක. අහිංසකකම නැති කරන. ඒ නිසා අහිංසකව මොනවාක්වත් නැති එක තමයි හොඳ මේක. ශූන්‍ය දෙය. නැත්නම් අපිට ශූන්‍ය වුණොත් එහෙම මම නැති වෙලා යනවනේ. මාන්නේ නැති වෙලා යන නිසා අපිට ඒක කියන එක ලැජ්ජාවක් බාටපත් වෙනවා. දෙක සර්වඥයන් සඳහන් කරනවා මේක මේ මම ආද මෙතෙන් හරි යාවේ කෙලෙස් අඩු කරන ප්‍රතිපදාවේ දියුණුවක් මේක. මේක මේ අසරණ වීමක් අනාථ වීමක් නෙමෙයි මේක ප්‍රතිපදාවේ දියුණුවක්. දෙක මේ වෙලාවේ තමයි හිතේ කෙලෙස් අඩුම තැන. කියලා මේ ලැබිච්ච හිස්තන අගේ ආඩම්බරයේ කිරීමන මේ කරුණු තුන පෙන්වනවා. ඒතර මේ යෝගාචර දන්නව එක එක යෝජනා, චෝදනා අනම්මනම් එන්නේ මේ එකලස කඩන්නයි, ආරපාක්ෂිකයි කෙලෙස්. ඒක බුදුහාමුදුරේ ඒ වෙලාවේ ඉදිරිපත් આવොත් පයින් දබලා ඉන්නේ කියලා තියෙනවා. නිවන අරමුණු වුණත් විසිකරන්න කියලා තියෙනවා වැසිකිලියක නොසොදාහල අසුචි පිටක්සේ. මොකද මේ ලැබිච්ච නිවනේ ඉඳදී මේ දව නිවනක් හොයන්නේ. නිවන කියන්නේ එහෙම කැටයක් නෙවෙයි. මේකට පුරුදු වුණාට පස්සේ තමයි නිවන හම්බෙන්නේ. ඒක නැති කරන්න ඉතින් විවිධ ආකාරයෙන් මේක හැදේ මොකද්ද අනම්මන හොයන්න පටන් ගන්න. ඒකට පරිේශන තෘෂ්ණාව කියනවා. ඒක ආර්ය පරිේශනේ අනාර්ය පරිේශනේ. මේක මේ ප්‍රතිපදාවෙන් තමයි කියලා අඩු ගන්න මේ හිස් තැනකටවත් ආවේ මැරෙන්න ඉස්සලා චිත්තක්ෂණය කියලා. මේක ප්‍රතිපදාවේ දියුණුව. මේ කෙලෙස් අඩු දත්ත මොකද එතෙන් ආවේ ඉබේ නෙවෙයි. ප්‍රයත්නේනේ. ඒ නිසා ආපු මාර්ගයත් එක බලලා කියලා මේ උපයපු දේ රැක ගන්න බැරි කම තමයි අමනියාගේ තියෙන ගතිය. සම්පත්තියම ලැබිලා තියෙන්නේ මේක අපිට. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. නැමෙත ඒක රකින්න දන්නේ නැද්ද? මොකද මේ ලෝකය අපිට පෙන්ලා දීලා තියෙන ඊට වැඩිය මේ කුණු කන්දල් ටිකක් වටිනා දේවල් විදියට. වස්තු විදියට. ඒකට උපදී කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. සබ්බූපදීපටි නිසා. මේ සියලුම උපදී නැතහැරලා මේ හිස්තැන්න ආපුවාම කුඩල්ලේ කොට උඩ තියෙන මේකේ ඉන්න බෑ. ආන්න මේක තේරුම් ගත්තොත් ඒකට හේතුව බුදුහාමුදුරුවත් දේවදත්තවත් නබිනායකතුමාත් නේ උඹේ අවිද්‍යාව. උඹේ නොදැනුවත්කම. ඒ නිසා මේ මොනක්වත් පේන්නේ නැති අවස්ථාවේ ඉන්න පුළුවන්. මේක සමතුලිතයි. වේගට පිටින් කාලවට්ටම් දාන්න ඕනේ නැහැ. ඒ සඳහා වෙනම ත්‍රිපිටකය දැනගන්න ඕනෙත් නැහැ. පැවිදි වෙන්න ඕනෙත් නැහැ. බුද්ධඝම වෙන්න ඕනෙත් නැහැ. මොන දේ ආවත් මෙතෙන්දී ඇහැට කුණක් වටනවා වගේ අන්නේ ටික අයින් කරගත්තා නම් අයින් කරනවා කියලා කියන්නේ එන්න දෙන්නේ නැතුව වළක්වනවා කියන එක තමයි ශික්ෂාව කියන්නේ. නැත්නම් ওই කියන විවේකය අපි උපත්තියම ලබලා තියෙනවා. ඒ කියන්නේ අම්මා මැරිච්ච වෙලාවෙත් ওই විවේකේ තියෙනවා හිතේ. කිටකිනි ගත්ත වෙලාවෙත් ওই විවේකේ තියෙනවා හිතේ. දරුවා තමන්ගේ අතෙන් මැරෙන වෙලාවෙත් ওই විවේකේ හිතේ තියෙනවා. අපි හිතනවා ඒ වෙලාවේ දරුවා මැරෙන වෙලාවේ විවේකේ ඉන්න එක මා කඩප්පුලි ගතියක්. මේලා අඬන්න ඕනේ. දැන් අම්මා මැරුණාට පස්සේ ඇඬුවේ නැත්තම් ඒක හරිනේ. මේ මුළු බලගෙදරම කවුරක්වත් ඇඬුවේ නැහැ නේ මං විතරයි ඇඬුවේ කියලා බොහෝම ආසාවෙන් ඇවිල්ලා පාත්‍ර මහතුරු කියනවා. ඒක මට විතරයි වලිගේ තියෙන අනික කට්ටියට වලිගේ නැහැ. ඉතින් කට්ටියට වෙලා දිනාර නැති වෙච්ච වලිගය හොයන එක තමයි. මේ භාවනා ඉතර වෙනකොට උංග දෙනෙක් කියන සාංශ රිදෙනවා ඉඳගෙන ඉන්නකොට පස්සේ වෙන මං කරන පොඩ්ඩක් නැගිට වලිගය සදා නැගිටින්න ඉඳගෙන ඉන්නේ වලිගය උඩ. ඒකයි රිදෙන්නේ. ඒතකොට තරහ යනවා. උඩ වලිගය සදාලා වාඩි වෙන්නකො. උරිලෝ බාන කවදාවත් වලිගය උඩ වාඩි වෙනවද කියලා? නෑ. උඩ පොකේ තට්ටන් දෙකක් තියෙනවා හොඳ ස්පොන්ජ් කැලි දෙකක්. ඒකට වාඩි වෙනවා. අපි අර ස්පොන්ජ් කැරි දෙක නෑ දැන්. නිසා කාන්තාව වෙලම තට්ටන් තියලා බඳිනවා. විකුණන්න තියෙන මම ළඟ මම ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්නන්න. ටූරිස්ට් මැගසින්ස් වල ඔය ස්කයි මෝල් එකේ ඒ විකුණන්න තියෙන තට්ටන් නැත්තම් කියන්නේ. ඉතර වියදමක් නැහැ. සාක්කු දෙකද මේ තට්ටන් දෙක දාන්න විතරයි. ඒක ලස්සනයි. අර හැඩතල තියෙන ඉඳගත්තාම පට්ටලේ තියෙනවා. ඒ නිසා හිස් කරන්න මොකක්වත් කරන්න ඕනේ නැහැ. මේක හිස්. මේකට දාන්න තමයි අපිට බුද්ධ ධර්ම ඇවිල්ලා තියෙන්නේ. මේක දාන්න තමයි භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියලා එක එක දේවල් ඔය පොත්පත්වල තියෙන හැම කුණු හරපයක්ම තියෙන්නේ. මේකට දාන්න. දාපු ගමන් සංකර වෙනවා. කෙලසෙනවා. අර හිස්කමයි වටිනාකම දන්නේ නැතිකම තියෙන්නේ. තථාගතකමේ වටිනාකම දන්නේ නැහැ. ඒකල මේ ද්‍රව්‍ය වල හොයනවා තථාගත බහක්. ඒ හිස්කමට මුහුණ දෙන්න පුදුමාකාර පෞරුෂත්වයක් ඕනේ. ඒක අමනුස්සයි. ඇත්තටම කියන මනුස්සත්ව ඉක්මවල යන්න ඕනේ. මොකක්වත් නැති වෙලා ඔන්න මං ඉන්නේ තථාගතයන් වහන්සේත් එක්ක. මේ තමයි සද්ධර්මීය. මේ තමයි සංඝයා කියන්නේ. මේ තමයි සීලය. ඉතින් අපිට කණ්ඩ දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකෙන් gediyaටද තව රණ්ඩු කරන්න කියලා. ඕකේ ඉන්න පුළුවන් නම් තථාගතයන්. මේ ඔක්කොමත් හම්බෙලා. අපිට හිතනවා නෑ නෑ ඊගා චිත්තක්ෂණේ හම්බෙයිද දන්නේ නෑනේ. අපේ අම්මට හම්බෙලා තියෙනවද දන්නේ නෑනේ. අපි මල්ලිට මේක දෙන්න නැත්තම්. අපේ අක්කට මේක දෙන්න නැත්තම් කියලා අර ඉතිහෝක හදාවිතා ගන්න ගියාම තියෙන එකත් ඇහිලා යනවා. ඒ නිසා එතෙන්ට යන්නත් බුදුහාමර කර ප්‍රතිපදාව කොනයි කියලා. ඒක ගියාට පස්සේ නම් තේනවා ප්‍රතිපදාව නෙමෙයි මේක දන්නේ නැතිකම දැන් දන්නකමට ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් ප්‍රතිපදාව මොහොපටල කපාන්න තමයි යන්නේ. නමුත් මේක මේ බර්ත් රයිට් එකක්. ඒ නැත්නම් උපත්ති අයිතිවාසිකමක් අපිට තියෙනවා. මේ හිස් හිස්ස තියෙන්නේ මේ. මේ දාන එක තමයි වයසට යන්න යන්න වැඩි වෙන්නේ. හයේදී අපිට හිස් එක හම්බ වෙන්නේ. අවුරුදු 6 දක්වා හිස් එක හම්බ වෙන්නේ. 6 දක්වා දන්නේත් නැහැ හිස් එකක් හම්බෙච්ච බව. හයේදී හම්බ වෙනවා. ඒක අවුරුදු 7 දී රහත් වෙන සෝවන් වෙන්න පුළුවන්. වයසට යන්න යන්න. නිකක්ක තමයි. හොඳයි අපි එහෙනම් එත්තාවතා ചാති ගාථා සජ්ජහනාට පෙළඹිලා